ඉතින් මේ අද ඉදිරිපත් කරගත්ත කොටසට පසුබිම තමයි අපි පසුගිය දවස් දෙකේ සකස් කරගත්තේ. ඉතින් ඒ නිසා මේක දේශනාවලියක් විදිහට තමයි වඩා රසවත් වෙන්නේ කියලා මට හිතෙනවා. කෙසේ නමුත් අද ඉස්සෙල්ලාම බණ අහන්න ආපු කෙනෙක් කියලා හිතලා බැලුවොත් ඒ අයගේ පහසුව පිණිසත් අහපු අයගේ තීකඳ වීම පිණිසත් කෙටි මතක් කිරීමක් කරනවා අද මේ කියන විදියට ඉදිරිපත් කරපු මාතෘකාවට යන්න ඉස්සලා ਸਰවචනාංශ මේ චප්පානක සූත්‍රයේ පෙන්වන්නේ මේ අභාවිත මනසක් ඇති. එහෙම නැත්නම් හික්මීමකින් තොර සංවරයකින් තොර බයලජ්ජාවකින් තොර කෙනෙක් මේ ලෝකයේ තියෙන විවිධ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම කියන දේවල් වලට සම්බන්ධ වෙනකොට ඒ හැම එකකින්ම යම් කිසි විදියක කෙලසා ගැනීමක් සිද්ධ කරගන්න. කුපිත වීමක් සිදු වෙනවා. එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කියනවා ගා ගන්නවා. ඉතින් ඒක නිසා එවැනි වාතාවරණයක් තියේදී ඒකේන විවිධ රූප සටහන් බලන්න පෙළඹෙනකොට විවිධ සද්ද නාද රටා අහන්න පෙළඹෙනකොට විවිධ ගන්ධ වර්ග ඇසුරු කරනකොට විවිධ රස මස උළු ඇසුරු කරනකොට විවිධ පහස අතරපයට කයට යාන වාහන ඇසුරු කරනකොට විවිධාකාර අදහස් වලට යනකොට අර කෙලසීමේ ගතිය වැඩි වෙනවා කුප්පන ගතිය වැඩි වෙනවා රුප්පන ගතිය වැඩි වෙනවා, ගා ගන්න වැඩි වෙනවා. ඉතින් ඒක නිසා ඒව වැඩි වෙන්න වැඩි වෙන්න අවසානයේ අසහනයක් එහෙම නැත්නම් දැවිලි තැවිලි වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක සරුවචනාන්තයේ උපමාවකින් පෙන්නනවා. ශරීරයේ පුරා කුෂ්ඨ රෝග ඇති, තුවාල ඇති වන පැතවන ලද තුවාල ඇති කෙනෙක් කටුකොහලක් අස්සරින් ගන්න ගියාම එයා දඟල දඟලා සක්‍රියව යන්න යන්න අර ඇඟ ඉද්දෙන ගතිය, හීරෙන ගතිය, තැවෙන ගතිය වැඩි. ඒ නිසා ඒ වාගේ තමයි අභාවිත මනසක් ඇති කෙනෙක්. භාවනා කරපු නැති හික්මීමකින් තොර, බයලජ්ජාවකින් තොරව හැසිරෙන කෙනා මේ ලෝකයේ තියෙන මේ විවිධාකාර බාහිර ආරම්මනත් එක්ක ගැටෙනකොට ඒ හැම එකකින්ම අනතුරු කරගන්න අරියාදුවට ගන්න ගතිය වැඩි. එහෙව් කෙනාට හැසිරෙන්න වෙන්නේ අර තමන්ගේ ඇඟේ වන තුවාල කුෂ්ඨ රෝග තියෙන කෙනෙක් යම් ආකාරයකට අර කැලේ හික්මීමක යුත්තව ගත කරනවාද අන්නේ වගේ ආරසා වුණොත් බාහිර ලෝකයේ තියෙන මේ විචිත්‍රත්වය හරහා බාහිර ලෝකයේ තියෙන මේ බාහිර රම්මන හරහා සිද්ධ වෙන තුවාලයේ හානිය හරියාදු අඩු කර ගන්න පුළුවන් නැත්නම් කැලසන ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන් ඉතින් ඒ නිසා ඒකේනා හික්මීමකට සංහිඳියාවකට බයලජ්ජාවකට සීලයකට ලක් වෙනවා නම් ඒ පරිසරයෙන් වෙන්න තියෙන හානිය අඩුයි කියලා. ඒක තව ටිකක් විස්තරකරනද එනතයි ඒක තව ටිකක් විචිත්‍රකරනද සර්වචන්සේ සඳහන් කරනවා. ඒක පුද්ගලියෙක් ගත්තොත් ස්ත්‍රියාවක් වේවා පුරුෂයෙක් වේවා පැවිද්දෙක් වේවා ගිහියෙක් වේවා එයාගේ ආයතන හයක් තියෙනවා. ඉන්ද්‍රිය හයක් තියෙනවා. මේ හයේ සමස්තයට ඒකේ නම මම කියනවා. අනික් කෙනෙක් ඒ ඇත්ත කියලා කියනවා. අතන සිටින තැනැත්තා ඒ ඇත්ත කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම හයක සමස්තයකට. නමුත් මේ ඉන්ද්‍රිය ධර්ම හයේ සමස්තය ස්වභාවික එකක් නෙවෙයි. එහෙම නැත්නම් කියනවනම් මේ සමස්තය හදන ඉන්ද්‍රිය හය එකිනෙකත් එක්ක රණ්ඩු වෙනවා. එකිනෙකත් එක්ක විරසක වෙනවා. එකිනෙකත් එක්ක අරියාදුට හිටලා තියෙන්නේ. ඒ නිසා මේ හය එකතු වෙලා හදන මමයා සඳහා මේ හය දෙනාමේ සහයෝගයක් පේන්න නැහැ. ඒක එක්කනා විශේෂ විවිධ ගෝචර සහ විවිධ ලඟුම් පොළවල් හොයනවා. ඒක ගැන දන්නේ නැතුව මේ මම කියන කෙනා නැත්තම් ඒ තැනැත්තා මේ ඉඳුරන් තව තව පිනවන්න උත්සාහ කළොත් ඒක නිකන් ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ අර ඉඳුරන්ගේ තියෙන නොදැමුණු ගතිය එයා තම තමන්ගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න හදන ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න අදාන්ත වෙන ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න බයලජ්ජා නැති වෙන්න වැඩි වෙන්න හැම වෙලාවෙදී මේ මම කියා ගන්න එක්කනාව දැවිලි තැවිලි වලට ලක් කරනවා ඒ දැවිලි තැවිලට ඇති කරන දැවිලි තැවිලි ඇති කරන ස්වභාවය කවදාකවත් ඉස්සලා එක නෙවෙයි ඊගා චිත්තක්ෂණේ හම්බ වෙන්නේ. වෙන ක්‍රමයකට දවනවා. වෙන කෙනෙකුට තවනවා. ඒ වගේ මේක සඳහා හේතු වෙන විචල්්‍ය සාධක එක එක තැන්වලින් එක එක දේවල් කරන කරන නිසා කිසිම විදියකට මේක ඊගාට වෙයි කියලා අපිට කියන්න බෑ. දැවිලි තැවිලි පීලනට්ටෝ සන්තාපනට්ටෝ විපරිණාමට්ටෝ සංකතට්ටෝ කියලා මේක සාරිපුත්‍ර සාංශි විස්තර කරනවා. ඒ නිසා අපි මේ 6 දිනා දිහා පිට කෙනෙක් වගේ බලලා මේවා එකිනෙකාට දැවිලි තැවිලි ඇති කරන්න හැටි එකිනෙකා පෙළන හැටි එහෙම නැත්නම් එකිනෙකා මේ දී එකවරක පෙන්නපු සම්දර්ශනයක් පැතිකඩක් ජවනිකාවක් දෙපාරක් පෙන්නත් තරමට මේක සංකර කරගන්න හැටි ඒකට බලපාන විචල්්‍ය සාධක තියා බලනකොට අපිට මේ මනුස්ස ජීවිතය හම්බුනේ අන්නේ උදාාර ආර්ය පරිශ්‍රයෙන්ද. නමුත් ඒක පැත්තක තියලා මේ ඉඳුරම් පිනවීමට ගියොත් මේ 6 දිනාට කිරිපවන්න ගියොත් මේ 6 දිනාට ආහාර දෙන්න ගියොත් මේ 6 දිනාට පොහොර දාන්න ගියොත් ඒගොල්ලන්ගේ තියෙන දුර්දාන්ත ගතිය වැඩෙනවා. ඉතින් මෙන්න මේ දෙක තේරුම් අරගත්ත පළවෙනිම තේරුම් ගත්ත සර්වජන් වහන්සේට විශාල අභියෝගයක් තියෙනවා. මේ බව නොදැන්න මේ ඉඳුරම් පිනවීමේ යෙදී සිටලා ඉඳුරම් පිනවීම හරහා සැප හොයන ඉඳුරම් පිනවීම හරහා පෝසත් වෙන්න හදන කෙනාට ඒකින් විඳින වදේ තේරුම් කරලා දීලා ඇත්තටම සැපක් ඕනේ නම් ඇත්තටම පෝසත් වෙන්න ඕන නම් මෙන්න ක්‍රමයේ කියලා මේක කියලා දෙන්න වෙනවා. අන්නේ කියලා දීමේදී මේ ලෝකේ පවතින මොන්නම අධ්‍යාපන ක්‍රමයකින්වත් මොනම sannivedana ක්‍රමයකින්වත් ওই පණිවිඩය දෙන්න බෑ. එතකොට සරුවච්චන් වහන්සේට සිද්ධ වෙනවා මේ පණිවිඩයේ තියෙන ගැඹුර නිසා මේක පිළිගන්න මේ ජනයා සෙනග කැමති නැති නිසා ඒක අමුතුම ක්‍රමයකට මේ sannivedana කරන්න වෙනවා. අපි ඒකට ධර්මය කියලා කියනවා. අන්නේ සඳහා අමුතුම උගන්වීම් ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඒක සඳහා හුඟක් වෙලාට උපමා ගෙනලා දක්වනවා. ඒ වගේම ਸਰවඥාන්සේ ජීවිත ආදර්ශය පෙන්වනවා. ඒ වගේම ඒක කියන දේ ඇහුවේ නැහැ කියලා කවදාකවත් හිත නරක කරගන්නේ තමන් ඒ අවබෝධ කරනකොට තමන් හැදිරිච්ච හැටි බලලා මේ කරන වැඩවලදී මේ ආර්ය පුද්ගලියෙක් නැත්නම් ආර්ය පණිවිඩයක් අනාර්ය කෙනෙකුට දක්වන්න හදන හැටි තමයි මේ ත්‍රිපිටකේ නැත්නම් මේ ධර්මයේ තියෙන්නේ. ඒක හරියට මේ ගුරුත්වාකර්ෂණයේ ඉඳලා මේ පුරුදු වෙච්ච ලෝකය යම් විදියකට ගුරුත්වාකර්ෂණය නැති වුණොත් එතන වැඩ කරන්නේ මෙහෙමයි කියලා මෙහෙදි පෙන්වන්න හදනවා මෙහෙදි පෙන්වන්න බෑ මෙහෙදි පෙන්වන්න එහෙම ලෝකෙ කොහෙම තැනක්වත් නැත්තේ නෑ ගුරුත්වාකර්ෂණය නැති. ඒක නිසා ගුරුත්වාකර්ෂණය තියෙන මේ ලෝකේ විශ්වයේ ඉතාමත් පුංචි තැනක මේ ගුරුත්වයේ වටේ 76ක් විතරයි. ඉන් එහාට මොනම ගුරුත්වාකර්ෂණයක්වත් නැහැ. ඒකට ගියාට පස්සේ මේ කියන එකම නීතියක්වත් බලංගු නැහැ. මේ තියෙන ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එක බලංගොත් නැහැ ගුරුත්වාකර්ෂණය බලංගොත් නැහැ මොකක්වත් බලංගොත් නැහැ ඉතින් ඒක ගැන උගන්වන්න නම් මේ විශාල වූ අවකාශයේ විශාල වූ විශ්වය උගන්වන්න නම් මේකෙන් නිදර්ශනයට උගන්වන්න ගියාම ඒක කියනවා මේ ගෙම්බියක් නැත්තම් ඉබ්බියක් Tamange පැටවුන්ට කියනවලු මම පොඩි ගමනක් යනවා ඔබලා කරදර නැතුව හිටපල්ලා කියලා ගොඩ යනවලු ගිහිල්ලා ආවට පස්සේ ඉඹි පැටව ගිඹි පැටව අහනවලු අම්මම කොහෙද ගියේ කියලා. ඒතර කියනවලු මම ගොඩට ගියයි කියලා. ඉතින් කියනවා කොහොමද අම්මා ඔබ ගොඩ යන්නේ? අපි ගොඩ ගියොත් මැරෙනවනේ. අපි ඉන්නේ මේ වතුරෙමනේ. මේකට ඇත්තටම ගෙඹි පැටව තමයි ගොඩක් වෙලාවට උපමාවට ගන්නෙ. ඉතින් අම්මා කියනවලු ඒක ඇත්ත තමයි. උඹලා ලොකු වෙච්චාම දවසක උඹලත් ඔබේ ජීවෙන් බාටපත් වෙනවා. ඒ ඔබේ ජීවෙන් බාටපත් වෙච්චාම ගොඩ දැම්මට මැරෙන්නේ නැහැ. ඉන්න පුළුවන් කියලා. ඉතින් පැටව කවදාවත් පිළිගන්නේ නැතිලු. කවදාකවත් පිළිගන්නේ නැතිලු. ඒකට ටික ජනගහණය වැඩි. ඉතින් අර අම්මා දෙක දෙක දෙක දෙක ගා කියන්නේ ඌව තමයි ඔය පැටවුන්ට. තේරෙන්නේ අපිට තේරෙන්නේ නැහැ. දී ඉඳලා හැන්ද වෙනකම් ඔය කච කච කච කච කාලා කතා කරලා තේරෙන්නේ නැහැ. ඒ මොකද මේ ජලජ ජීවියෙක් උභේ ජීවිබ්බාටපත් වෙන එක පරිණාමයේදී ඒක සම්දිස්ථානයක්. ඒ ජලජ ජීවියාට තේරෙන කොටස තුල ලිම්මැඩියා කියලා අපි කියන්නේ. ඒ තේරුම තුල උභේ ජීවි ජීවිතයක් කියලා දෙන්න බෑ. දැන් සර්වචන්නාංශයේ මේ පෘ탁ජන ලෝකේ සම්මත ලෝකයයි ආර්ය ලෝකයයි දැකලා ඒ පුදුම කරුණාවකින් අර ආර්ය ලෝකයක සම්මත ලෝකේ කියලා දෙන්න හදන එක තමයි මේ ධර්ම විනය කියලා තියෙන්නේ. ඉතින් ඒකත් අධ්‍යාපන ක්‍රමවලින් තියෙන ශ්‍රේෂ්ඨම අධ්‍යාපන ක්‍රමය මේක විතරක්. මේ අධ්‍යාපන ක්‍රමේ විතරක් පෞරුෂත්වය වෙනස් කරනවා. මේ අධ්‍යාපන ක්‍රමේ විතරක් මිනිස්සෙගේ රුචි අරුචිකම් වෙනස් කරනවා. වෙන මොනම දෙයකින්වත් ඔය මොන මොන තාරාතිරම් ගත්තත් තුන්දගේ පෞරුෂත්වයේ කිසිම වෙනසක් වෙන්නේ අර පෞරුෂත්වය පෝෂණය කරනවා. පෞරුෂත්වය පෝර දානවා මිසක් වෙනසක් කරන්න බෑ. ඉතින් ඒක නිසා අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ ඒ ඇත්තට ඕන කරලා තියෙන මේ මමයට ඕන කරලා තියෙන මේ තියෙන එක විභූෂණය කරන්න, ගෙනහැර පාන්න, කටහන මේ මේ කියා පාන්න, අඳුර පාන්න මිස මේ මොකද්ද මම මේ කියා පාන්න හදන්නේ? මොකද්ද මේකේ තියෙන කියන එක හිතීම පවා අභියෝගයක්. අන්න එවැනි දෙයක් සඳහා සර්වචන්සේ කී සඳහන් කරනවා මේ ඉඳුරන් 6 දෙනා ඇහැ ගත්තොත් ණයෙක් වගේ කිය. කන ගත්තොත් කිඹුලෙක් වගේ කියලා. නාසය ගත්තොත් පක්ෂියෙක් වගේ කියලා. දිව ගත්තොත් බල්ලෙක් වගේ කියලා. කය ගත්තොත් හිවලෙක් වගේ කියලා. නරියෙක් වගේ කියලා. හිත ගත්තොත් වඳුරෙක් වගේ කියලා. ඉතින් කියනවා මේ හය දෙනා ලනුපොටවල් හයකින් බඳලා ඒ ලනුපොටවල් හයම ඔක්කොම එක ගැටයක ගැට ගැහුවොත් ඒ නයා නිතරම තුබසක් හොයන්න අදගෙන යන්න හදනවා. යාට මොකෙහි හිටියත් සැප සනීපයක් නැහැ. කිඹුලා දීකඩ කඩන්න හදනවා. ඌට මේ අනිත් අයත් එක්ක ඉන්න එක සැපකුත් නැහැ. එහෙම නැත්නම් ඌ අනිත් අය ගොදුරු කර ගන්න බෑ. ඒ වගේම පක්ෂියා උඩ යන්න හදනවා. යා කැමති නැහැ බැඳලා ඉන්නවට. යා නිතරම ඉගිලෙන්න හදනවා. ඊට පස්සේ බල්ලා ගමට අදිනවා. සීවලා අමුසෝනට අදිනවා. වඳුරා කැලයට අදිනවා. ඉතින් බුදුසසුන් කියනවා මේ හය දෙනා අදින හය පැත්ත නානා ගෝචර විවිධ ආහාර ඒ වගේම ලැබුම් පොළවල් වෙනස්. ඉතින් ඒක නිසා කවම කවදාකවත් මේ හය දෙනාට සමාදානයේ සතපෙන්න බෑ. මේ හය දෙනාගේ තියෙන විවිධ ගෝචර විවිධ ලැබුම් පොළවල් ඉතින් අපි අපිට පේනවා මේ දෙකට කපපු පණුවෙක් වගේ මේ ඉඳුරන් පුදුමාකාර අවුලක තියෙන. අපි හිතනවා ඇති වෙන්න රූප පෙන්වන්න පුළුවන් නම් අපි පොහසත්. කනට ඇති වෙන්න සද්ද අහන්න පුළුවන් නම් අම්මලාට තාත්තලාට වැඩිය අපි ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්දේ පොහසත්. ඒ වගේම නාසයට විවිධ ගඳ සුවඳ පෙන්වන්න පුළුවන් නම් අපි පොහසත්. දිවට රස පෙන්වන්න පුළුවන් නම් විවිධ රසමසවලු පොහසත්. කයට විවිධ විල්ලුද જાති කොට්ට මෙට්ට ඇඳ ඇතුළේ පෙන්වන්න පොහසත්. හිතට හිතවිලි අදහස් දෙන්න පුළුවන් පොහසත් කියලා. නමුත් සමස්තයක් වශයෙන් මානවයාගේ තියෙන ලකුණ තමයි අතිත්තෝ කාමදාසෝ අතිත්තෝ ඌනෝ කාමදාසෝ කියලා සඳහන් කරන මේක ඇත්තටම සරුවත් ඉගැන්වීමක් අපිට පණිවිඩය හම්බෙන රට්ටපාල හමුදුරෝ හරහා රට්ටපාල හමුදුරෝ කියන හැම කෙනෙක්ම මැරෙනකොට අතෘප්ති කරව මැරෙන්නේ කියලා. මේ ලෝකේ ඉපදිච්ච මානවයන්ගෙන් එක්කෙනෙක්වත් තෘප්තිපත්ව මැරලා නැහැ. ඌණයි හිඟ භාවයක් තියෙනවා. මේ රූප කොච්චර දැක්කත් ඊගාව දකින්න රූපේ බලන්න ආසාවක් කොච්චර සද්ද જાති අහලා තිබුණා ඊගාව සද්දට කැමති. ගන්ධට රසට පහසට කැමති. ඒ නිසා උති අතිතෝ ඌනෝ කාමදාසෝ ඒ දෙක නිසා හීන භාවයේ සහ අതൃප්තිකර භාවයේ නිසා අපි කාමරාජිනියගේ කාමරාජධානියේ බත් බැලියෝ දාසයෝ වාල්ලු වශයෙන් එකිනෙකා පරෙමින් මේ බාහිර ආරම්මන හිවීමේ බුදුමාකාර සත්‍යක ඉදලා තියෙනවා. නමුත් සමස්තයක් වශයෙන් බැලුවොත් පේනක කවදාකවත් සම්පූර්ණ කරන්න පුළුවන් එකක් නෙවෙයි ඌණ භාවයක් පේන්න තියෙන කියලා. ඉතින් මේ හය දෙනා හය පොළට අදින ගතිය නිසා ਸਰවචන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් මේ අතරමැද යම් ආකාරයක හික්මීමක් නැත්තම් යම් ආකාරයක බයලජ්ජාවක් නැත්තම් යම්මාකාරයක අසුවිරු ඥානයක් නැත්තම් ඒ කෙනාට මේ කියන විදිහට ආවින්ජති මානසිකේසු මනාපේසු රූපේසු මොනවාරි රූපී රූපයක් දකින්නකොටම මනාපය ඇති වෙනවා කියන එක දැකීම සහ මනාපය අතර කල් නොයව සිද්ධ වෙනවා. ඒ වගේම යම් විදියකට අමනාපියස්ස රූපස්ස පටික්කුලා හොති අමනාප රූපයක් එන්නකොටම ඒක ගැන මේ අප්‍රිය රූපයක් එනකොටම අමනාපය පහළ වෙනවා. ඉතින් මේක කොච්චර ඉක්මනට සිද්ධ වෙනවද කියනවා නම් අර අභාවිත මනස නිසා එයා හිතනවා මේ රූපය මනාපයි නැත්නම් මේ රූපේ තියෙන ගතියක් අත්‍යන්ත ගතියක් රූපේ තියෙන පෞද්ගලික ලක්ෂණ තමයි මනාපකම එහෙම නැත්නම් මේ රූපේ තියෙන අත්‍යන්ත ලක්ෂණ තමයි අමනාප ගතිය ඒ නිසා රූපයේ තමයි වැරද්ද තියෙන්නේ මගේ නෙවෙයි. ඒ රූපේ මනාප රූපයක්. මේ රූපේ අමනාප රූපයක් කියලා අපි අර මට මනාපමනාප පහළ වීමට හේතු උනේ මේ බාහිර රූපේ කියන එක තමයි මුළු සමස්ත මේ අධිකරණ පද්ධතිය තියෙන්නේ. මුළු සමස්ත අධිකරණ පද්ධතිය මත තියෙන්නේ ඔන්නෝකේ. ඒ නිසා අමාරුයි කියලා දෙන්න රූපේ නෙවෙයි මනාපමනාප තියෙන උඹේ හිතේ කියලා මොනම නඩුවකින්වත් මොනම ව්‍යවස්ථාවකවත් රෝමලන්දේශ නීතිය ගත්තත් එංගලන්ත නීතිය ගත්තත් කිසිම තැනක නැහැ. ඒක නිසා පොඩි ප්‍රයත්නයක් අපි මේ දවස්වල කරගෙන යනවා. පුළුවන් නම් මේ ජාත්‍යන්තර නීතියට මේ බෞද්ධ දර්ශනේ පොඩ්ඩක් හිටු කරා. බුද්දිස් ජුරිස්ප්‍රුඩන්ස් කියලා දෙන්න හදනවා කිසිම බෞද්ධ රාජ්‍යයක්වත් කැමති නැහැ. මේ මේ වැරද්දට හේතුව නොසන්ඩාල උඹේ හිත. රූපේ නෙවෙයි. රූපේ ඕනයක් වෙන්න පුළුවන්. ඔබ මනාප භාවිත මනසක් තියෙනවා ඒ රූපෙන් අවුල් කරන්න බෑ කියලා. ඉතින් මේක මේ විස්තර කරන්න තියෙන කතාව තමයි ඔය කැකිලි රජුගේ කතාව. මේ ඉතලා මේ ශාලාවෙන් මම කීපතාවක් කියලා ඇති. නමුත් දැන් ජොලියරත් එක මම ටිකක් කියන්නම්. ඒ කියන්නේ අපි පුංචි යන කා ඉස්කෝලේ යන කාලේ කියලා දීපු කතාවක් තමයි කැකිල්ල කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ මේ අර ප්‍රෙඩිසිල් වල සින්දුවෙත් කියන්නේ ඔය කැකිල්ල රජුරෝය එන්නේ ඉඳපල්ලෑනි සද්ද වෙලා. ඔය ඇට සැකිල්ල වාගේ ඔටුන්න දාගෙන රාජසභාවේ අසුන බලා කැකිල්ල රජුරෝය එන්නේ ඉඳපල්ලා නිස්සද්ද වෙලා. ඉතින් කැකිල්ල රජුරෝ පෙන්වන්නේ යුක්තිය සාධාරණේ සහ විනිශ්චය. ඒ කැකිල්ල රාජධානියේ මිනිස්සේ තව කෙනෙකුට දෙනවා කටුමැටි පිටියක් හදාන්න. කටුමැටි ගයක් හදාන්න. ඉතින් මේ මනුස්සයා ගේ හදවතට ගෙට ඇතුළට ගිහලා බුදියා ගත්තාම ගේ කඩාන වැටෙනවා ඒක උඩට. එන්නත් බාතේ මේ මනුස්සයා කෙලින්ම ගිහිල්ලා මෙහෙ තියෙන අය වගේ අමර නීති වගේක්. ඒ වගේ ගිහිල්ලා නඩුවක් දානවා. කොන්ත්‍රාත් දැත්තක් දුන්නා. ඒ කොන්ත්‍රාත් එකෙන් හදපු ගේ ඇඟට කඩාන වැටුණා මට මෙච්චර හානිය කියලා. මින් කැටිල් රජුට වහම තීන්දුව කරනවා. ඒ ගේ හදපු කොන්ත්‍රාත්කාරයා මරන්න ඕන. ගින්නන රාජසභාව. ගිහිල්ලා කියනවා ඔබට විරුද්ධව නඩුවක් තියෙනවා. ඇත්තටම මේ චඳුනද කොන්දත් අස්න කරලා එහෙමයි දෙවියන් වහන්සේ. එහෙනම් මට දඬුවම නියම කරනවා. ඊට පස්සේ කියනවා මට පොඩ්ඩක් කතා කරන්න අවසර දෙනවනම් මං කියන්නම් මේ මනසත් එක තරහක් තිබුණේ නෑ දෙවියන් වහන්සේ මට. මට උනේ මම මේ මේ මැටි අනන්න ගినాපු කලේ තල්ලි දීලා ගినాවේ gediya පිටින්ම ගත්තේ. කට ඇද වෙලා තිබුණානේ. ඒ කට ඇද වෙච්ච නිසා මැටි වක් කරනකොට වතුර වක් කරනකොට වැඩිම වතුර වැක්කනවා. ඉතින් ඒ නිසා ගේ වේලෙන්ට කල් ගියා. ඒක නිසා කඩහන වැටෙන නිසා මේ මම මම ඔබතුමාගේ විනිශ්චයට විනාශ කරන්න බෑ. නමුත් අර නයි දෙකේ කඩෙන් ගත්තේ නයි දෙට එන්න කියලා අහන්න කටේ කල කලේ කට ඇද වෙලා දුන්නේ නැද්ද කියලා. අර්ජුන වහාම නීච ක්‍රියාත්මක වෙනවා නයි දෙව මරන්න ඕන. එසේ මැටි ලංකඩේ නයි දෙකේ වෙන්නලා ආවට පස්සේ ඔබ මොකද මේ මේ මනසට සල්ලි අරගෙන ජීපු කලේ කට ඇද වෙලා තිබුණේ? ඉතින් මේ කියන කතාව ඇත්තද? එහෙමයි එහෙමයි මැටි කලේ කට ඇද වෙලා තිබුණා තමයි. ඉතින් දේවයන් වහන්සේ මම මේ මනුස්සයාගෙන් සල්ලි ගන්නකොට මෙහෙම මේ වැඩක් කරන්න හිතලා ගත්තා නෙවෙයි. මේ කටේ කලේ ඇද කලේ කටේ ඇද වෙච්චත් ඇත්ත. මං කියන දේ පොඩ්ඩක් අහන්න අවසරයි. ওই කටේ කල අඹාඹා ඉඳද්දි ලස්සන ගෑණියක් ගියා ඉස්සරහින්. ඔය ගෑණිකේ දිහා බල බල කටේ කලේ කට අඹනකොට මගෙත් කට ඇද වුණා කලෙත් කට ඇද වුණා කියලා. ඊට පස්සේ රජුරෝ කියනවා දැන් පේනවනේ වැඩි මෙන්න මේ ගෑණි අල්ලගෙන මේ ගෑණි මරන්න ඊට පස්සේ රාජපුරුෂෝ යවුවාම උන්න ලස්සන කාන්තාවක් එනවා රාජසභාවට ඒ කාන්තාව ආවට පස්සේ රජුරෝ කියනවා ඔබ දන්නේ නැති වුණාට ඔබේ ගමන නිසා මේ මිනිස්සයා කලේ යමනකොට කට ඇද වෙලා තියෙනවා ඔබ නැතුණ ඒ නිසා ඒකෙන් අර මැටි ඔල්ල වතුර වැඩි වෙලා තියෙනවා වතුර වැඩි වෙච්ච නිසා ගියේ හදනකොට වේලිලා කල් ගියා මිනිස්සු වැටලා හාන් වෙලා තියෙනවා ඔබ ඒක නිසා වැරදි කාරණා ඉතින් ගෑණි කියනවා මන් දන්නේ ඔය කියන කතාව ඇත්ත. මම ඒ උනාට මේ කටයක් කලක කලයක කට දෙකටන ගියා නෙවෙයි. මේ ගේ ඉස්සරහින් ගියා මේ මනුස්සයගේ මේ මැටි වලන් කඩේ ඉස්සර නැත්තම් තෙක්කෝ ඉස්සරහින්. සකේ හකේ ඉතරයි. මොකද හේතුව මට හදිසි ගමනකට රත්තරන් බටුක වල මේ වතුරේ දාන්න දුන්නා. ඒ ආචාර්යයා විකියපු වෙලාවට දුන්නේ. ඉතින් මම ඔක්කොම ඇඳුම් ඇඳගෙන මේ මඟුල් ගෙදරට යන්න මේ මේ මැටි බලන් හදන සකේ ඉස්සරහින් තමයි ගියේ මම මැටි බලන් හැදුවා තමයි. අනේ මේ මිනිස්සු ගියාට පස්සේ ගියා ගිහිල්ලා තව පැය දෙකකින් එන්නේ කියලා. ඉතින් මට ආයෙ යන්න උනා. ආයෙත් එන්න උනා. ඉතින් මම හොඳට සැරදීලා තමයි හිටියේ. රත්තරන් බඩු ටික හම්බුන්නේ නැහැ. රත්තරන් බඩු ටික හම්බුණා නම් මට යන්න වෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ට මේ වැඩේ වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔක්කොමලා තීන්දුව කරුවා ඒ ආචාර්යගෙන් අල්ල මරන්න ඕනේ කියලා. ඉතින් ආචාර්යම් දෙමළ මිනිසෙක් වෙන්න ඇති. ඒ මිනිසයා ආර්පසද්දලුව දැන් අපිට කිසිම නිදහසක් ගන්නව නෑ ඒකාන්තව මරන්න ඕනේ. මේ මනුස්සයා කිව්වා මෙහෙමයි ඉතින් මේ දිනේ දෙන්නම් කියලා තමයි ගත්තේ කරගන්න බැරුණා ඩෙන්ගු හැදුනා අමාරු වුණා වැඩි පස්සට ගියා කියලා. ඊට පස්සේ කියනවා ඉතින් මට නම් නිදහසට කියන්න කාරණාවක් නෑ. හැබැයි ඉතින් මගේ ඇඟ වෙනවනේ හැටි දැන්. මම හොන්දටම කෙට් වෙලා ඉන්නේ. දැන් ඔබ වහන්සේ මරන්න හදන්නේ මේ මංගල හස්තිය ලවන්නේ. ඕකගේ ඔය බැරි වෙලා හරි ඉලෑටයක් හරි ඇනුනොත් එහෙම අලි අවුලක් වෙනා දේවයන් ආන්සේ ඇත්තටම මගේ ඇඟේ තියෙන ඇට විතරයි දැන්. ඒක නිසා හොඳ වැඩක් තියනවා කරනවා නම් අපේ කඩේ ඉස්සරහ පැත්තේ ඉන්න තම්බි මනුස්සයාගේ හොඳ බඩ ලොකුයි. ඒක නිසා ඇත්තට හරි පහසුයි. ඒ නිසා අපි ඒ මනුස්සයා මරුවහම වැඩේ හරි කියලා ඔන්න ඔක්කොම ඇත්ත අර අල්ලපු කඩින ලෙබ්බේ පාගලා මැරීමෙන් සියල්ල සතුටින් සමාප්ත වෙනවා. හැමදේම බාහිරයට දාන. හැමදේම බාහිරයට දාන ඔච්චරම තමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. මේ මට මේ මනාපමනාව පහළ වුණේ අන්න අරක නිසා. ඒ මනාපමනාව පහළ වීම මගේ හිතේ දෝෂයක්වත් මගේ නැහැදිච්ච කමක්වත් මගේ පයලජ්ජනිත කමක්වත් මගේ හික්මියක් නැති වුණත් කියන එක කියලා දෙන්න මොනම විදිහකින්වත් කවුරුත් කැමති නැහැ පිළිගන්න උනත් ඒක ઈચ્છාබංගත්වයකට හේතු වෙනවා ඒකේ ඒ පුද්ගලයාගේ ආත්මයේ මදිකමක් වෙනවා ඒ නිසා අපි නීතියක් හදාන තියෙනවා බාහිර ඉන්න කෙනෙක් අල්ලගෙන බාහිර කෙනෙකුට වැරද්ද පටවලා ඒ මනුස්සයා දඬුවම් කිරිල්ලේ ඒ පුළු පුළුවන් කට්ටිය බේරනවා නමුත් බුදුජානසෙ මෙතන මතක් කරනවා යම් විදියකට හිතට අමනාප රූපයක් පහළ වුණොත් ඒකට ද්වේෂය පහළ වෙන්නේ යම් විදියකට මනාප රූපයක් පහළ වෙච්චාම ආසාව පහළ වෙන්නේ කායගත සතිය වඩපු නැති කෙනාටයි කියලා පුදුම සම්බන්ධකමක් පෙන්නනවා. ඒක තමයි මේ සූත්‍රයේ තේමාව. යම් කිසි කෙනෙක් වඩන ලද කායගත සතිය කායගත සතිය කියලා කියන්නේ අපි ආස්වාස් ප්‍රසවාසයේදී බැලුවොත් කායගත සතිය. ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා බැලුවත් කායගත සතිය. සක්මන් ඉරියව්ව දිහා බැලුවත් කායගත සතිය. හතර මහා ධාතුන් දිහා බැලුවත් කායගත සතිය. එහෙම නැත්නම් ඉරියාපත සම්දි එකින් එකට මාරු වෙනකොට හැදේ බැලුවත් කායගත සතියම 14ක් උගන්ලා තිනවා. සතිපට්ඨාන සූත්‍රයේ ඒක බැලුවේ නැත්නම් එයයි එයා වට කරගෙන ඉන්න ඔක්කොමයි මේ යමක් කයට වෙච්ච ගම බාහිරේ තමයි හේතුව. බාහිර හේතු හොයලා ඒ බාහිර හේතුවට ආත්මයක් දෙනවා. දීලා ඒ ආත්මයට කරදර කිරීමෙන් තමන් සුද්ධවන්ත වෙන්න හදන ගතියක් තියෙනවා. නමුත් යම් හේතයකින් මේ ਸਰවඥාන්සේ පෙන්වන විදිහට ටිකක් වෙලා අරගෙන මේ කායගත සතිය කියන තමන්ගේ ආස්වාද ප්‍රසවාසයේ දිහා ටිකක් බලනවා නම් එතෙන් තමන් යන්නේනකොට සක්මන් කරනකොට ඉරියව්වේ හිත පවත්වන්න බලනවා නම් එහෙම නැත්නම් ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට මේකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක බලනවා නම් එතන මේ හතර මහා ධාතුන් වරක රත් වෙනවා වරක සීතල වෙනවා වරක ගලන ගතිය වර්ණ පිඩු කරන ගතිය ආදී වශයෙන් බලනවා නම් මේකදී මේක ඇතුලේ තියෙන්නේ මේ මමයා කියාගන්න පුළුවන් ඒකකයක් නෙවෙයි කියන එක තේරෙනවා මේ ඒකකයක් වෙච්ච ගමන් තමයි කෙලෙස් එකතු වෙන්නේ අඩු ගානේ මෙතන මේ නාම රූප දෙකක් තියෙන්නේ කියලා හරියි කය සාහිත කියන දෙකක් හරි කඩන්න පුළුවන් නම් මේක ඒක ඝණයක් නෙවෙයි මේක කලාපයක් කියන එකට ගන්න පුළුවන් නම් ඒකේ නාඩ පුංචි ඉඩක් හම්බ වෙනවා මේ බුද්ධ ඥානච පෙන්වන්න හදන එක පෙන්ලා දෙන්න. නමුත් අපේ දර්ශනය අපේ මේ ආත්ම දෘෂ්ටිය අපි යන මේ සංඥාව අපි මේ වැඩක් කරනකොට අපි මේ වැඩේට පෙළඹෙනකොට මෙතන ඒකකයක් හදාගෙන තමයි එකෙක් නැත්තම් එකියක් නැත්නම් ඒකකයක් හදාගත්තේ නැත්නම් අපිට මේ කෙලස් ටික කරන්න හම්බෙන්නේ නැහැ. යම් වෙලාවක මෙතන ඒක ඝණයකට වඩා කලාපයක් තියෙන්නේ. මේ නාම රූප දෙක හෝ එහෙම නැත්නම් මෙතන රූප ටික තමයි චක්කු සෝත ඝාන ජීවා කාය කියන ඇහැ කන දිව නාසය කය. නාම ටික තමයි මන කියලා කියන්නේ. මේවට ගොදුරු වෙන දේවල් ගත්තොත් ඇහැට සද්ද ගන්ධ ස්පර්ශ ගොදුරු වෙන්නේ යාට ගොදුරු වෙන්නෙම ඇහැ කිපෙන්නෙම ඇහැ ඇවිස්සෙන්නෙම කුචු කැවෙන්නෙම රූපෙට පමණයි. ඒ ඒ ගෝචර භූමිය විතරයි. ඒ සද්දාවට ගණනක් නැහැ. කනට රූප වලින් මොකොත් බෑ. කනට සද්ද විතරමයි. නානා විශේ නානා ගෝචර. නාසය, දිව, කය, මන. ඒ නිසා මේවා එකිනෙකක් සම්පූර්ණ වෙනස් දෙපාර්තමේන්තු. ඒවට කියනවා ආයතන කියලා. ඒ ආයතනය ඇහැ නිතරම තමාගේ අධිකාරී ශක්තිය පතුරවා ගැනීමට කරන මේ ප්‍රයත්නය නිසා පැතිරෙන ස්වරූපෙන් තමයි ආයතනය කියලා කියන්නේ. ඇහැට ඕනේ කනත් යටපත් කරලා, නාසයත් යටපත් කරලා, දිවත් යටපත් කරලා, කයත් යටපත් කරලා රූපෙටම හිත දාගෙන දිග්ගටම කටත් අරගෙන රූප දිහා බල බලයි. ඉතින් ඒක සඳහා යා සම්පූර්ණ වෙනම න්‍යායපත්‍යක් වැඩ. නමුත් ඒ අල්ලපනල්ලේ ඇහැ බලනවා කනේ මේ කන බලනවා ඇහෙන් පොඩ්ඩක් හරියට පාඩුවක් ලැබුණොත් අනික් අයට නොදී ඇහෙමුත් පැහැරගෙන කනට එන ශබ්ද මත හීන ලෝකයක්ම වාගෙන ජීවත් ඔය දෙන්නගෙන්ම මග ඇරෙන්න ඕනේ නාසයට අවස්ථාවක් එන්න. ඔය තුන් දෙනාගෙම මග ඇරෙන්න ඕනේ දිවට රසයක් එන්න. ඔය හතර දෙනාගෙම මග ඇරෙන්න ඕනේ කායයට පහසක් විදිහට. ඊට වෙනස් ව්‍යාපෘතියක් තමයි තියෙන්නේ මනසේ. ඒ නිසා මේ කට්ටිය එකිනෙකා එකිනෙකා පරයාගෙන අධිකාරී පවත්තන්න හදන ගතිය සම්පූර්ණ අධිරාජ්‍යවාදී ක්‍රමයකට යනවා. ඒ නිසා බුද්ධචානන්තර කෙලින්ම චෝදනා කරන්න පුළුවන් අධිරාජ්‍යවාදී කිය. බලවතා ජයගනි. survival of the fittest. මේක තමයි මේ ඇතුලේ තියෙන සත්තු හැදෙනාගේ තියෙන්නේ. මෙන්න මේක දැක්කනම් මේ ඇහැ කනනාසය යටපත් කරගෙන තමන්ගේ අධිකාරිය පවත්වන්න හදනට යා කියනවා මම ඇහැට ඇහෙන් තමයි මට ප්‍රමාණ කිරීම අතින් රූප ප්‍රමාණය කරන්න පුළුවන්. මේ මුළු ලෝකෙම අද දුවන්නේ රූප ප්‍රමාණය. නැත්තම් රූප ලාවන්‍ය. එහෙම නැත්තම් මේ සෝබනි. ඒක නිසා සෝබනිය සඳහා කටයුතු කරන එකනා තමන්ගේ ඇහත් නිටතරම පිරිසිදු තියාගෙන ඉන්නවා. ඒක හරහායන තොරතුරු කණින් එන තොරතුරුට වැඩිය ප්‍රමුඛතාවයක් දෙනවා. මේ නිසා කාට හරි පොත්තේ සුදු හදා ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ පෙනුම හදා ගන්න පුළුවන් නම් මොන චරිත තිබ්බත් ආකර්ෂණයක් ලබා ගන්න පුළුවන්. මේකට කියනවා රූප ප්‍රමාණ කියලා. ඉතින් ඒ නිසා මේ ඇහි මුල් වෙච්ච නිසා අපි මේ රූපෙට මුල් තැන දීලා මේ දඟලන දඟලිල්ල. මේක තිච්චන නරකම දෙයක්වත් නෙමෙයි. මොකද හේතුව රූපෙ දිහා බලනකොට ලෝකේ පහළ වෙච්ච පුරුෂයන්ගේ ලස්සනම පුරුෂයා සරුවචන් වහන්සේ. ඒ නිසා රූප ප්‍රමාණයෙන් ගත්තොත් සරුවචන් වහන්සේ ප්‍රධාන චර්චයක් රඟපාන. නමුත් ලෝකයා බලන්නෙම විශේෂයෙන්ම ඔය වර්ණ දශකයේ සහ බල දශකයේ කියන දෙකේදී අපි පළවෙනි අවුරුදු 10 කියනවා මන්ද දශකය කියලා. ඒකේ සිට අවුරුදු 10 දක්වා. 10 සිට 20 දක්වා කියනවා ක්‍රීඩා දශකය කියලා. විශේෂිත 30 දක්වා කියන වර්ණ දශකය කියලා ඒ වෙලාවෙ ඉතින් ඔක්කොමලා මේ සෝබනේ එහෙම නැත්නම් මේ හැඩ වෙන්න හදනවා ඊට පස්සේ ඒක බල දශකයේ මෙන්න මේ ටිකේදී ලෝකයා වැඩි දුවන්නෙම පෙනුමෙන් තමයි දැන් ආසියා කරේ අපි කියන්නේ නැගිරිර ප්‍රාචීන දර්ශනයත් ප්‍රතිචීන දර්ශනයක් කියන වෙස්ටර්න් සයිකොලොජි එක ගත්තාම ආසියාකරයේ සමාජයේ මෙහෙවන්නේ තලතුණා මිනිස්සු. ඉසෙනිකට පැවිච්ච වයසක මිනිස්සයා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ පුළුවන් තරම් බලන්න මොකද ඒගොල්ලෝ මේ වර්ණ දශකේ පහු කරලා මේ බල දශකේ පහු කරලා ඥාන දශකයේ හෝ ඊට පස්සේ ගිය කෙනෙකුට තමයි නායකත්වය දෙන්නේ. ඒ කියන්නේ වැඩි තලතුණකමක් තියෙනවා. බටහිර ලෝකයේ සියලුම නායකත්වය දෙන්න හදන්නේ තරුණ තරුණයන්. ඒගොල්ලෝ තමයි මේ ට්‍රෙන්ඩ් එක හදන්නේ. එහෙම නැත්නම් සමාජයේ යායුතු පැත්ත හදන්නේ. ඒගොල්ලෝ ඉන්නෙම මේ බලදස බලදසකේ වර්ණ දසකේ දෙකේ මේ වර්ණය ඉස්සර කරගත්ත තැනක. ඒ නිසා නව තාක්ෂණයත් ජනමාධ්‍යත් දේශපාලනයත් ආර්ථිකයත් එල්ල කරලා තියෙන්නේ මේ වර්ණයටම තමයි. ඉතින් ඒ නිසා මේ රටකට ගියාම පේනවා මේ මිනිස්සු ඒක සඳහා කොච්චරක් වියදම් කරනවද? ලෑන්ඩ්ස්කේපින් කරන්න නගර ලස්සනට තියාගෙන ඉන්න කාන්තාව කුල කාන්තාව ලස්සනට ඉන්න කුල මේ පුරවැසියෝ ලස්සනට ඉන්න ලස්සන කාර් හදන්න කොච්චර වීදම් කරනවද දන්නේ ඒ නිසා ආසියාකරයේ කෙනෙක් ගියොත් එම බටහිර රටකට මේකත් ලෝකයක් දහරමානිස් කියලා හිතේ. ඇයි අම්මේ මේක දිහා බලනකොට දිවි ලෝකයක් යන්න ඕනේ නැහැ නෙමෙයි ඔක්කොම ටික බඩු මෙහෙනේ. ඉතින් බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ ගියාම කියනවා අපේ බුරුම රට ඊටාත්ම දුප්පත් රටක්. sannivedanayak නැහැ. ඒකට තිබෙන හමුදා රජයක්. ඒ නිසා කාට හරි පුළුවන් වුණා නම් බුරුමේ ඉඳලා මේ වගේ රටකට හෝ ඇමරිකාවට හෝ රටකට යන්න එයාට මොනම පිනක්වත් කරලා දිවි ලෝක යන්න හිතෙන්නේ නැහැ මේ මදයි මේකේ තියෙන නෝනේ බොත්තමත් අද කරපම්නේ සියල්ලම හම්බ වෙනවානේ ඒ නිසා ඒගොල්ලන්ට පේන්නේ මේ මේ බඩ සුරපුරක් වායි කියලා ඒ තරම්ම ඒ බුරුම මනුස්සයා හීනෙන් හිතපු දේ මෙතන තියෙනවා. ඉතින් පණ්ඩිත ස්වාමීන් වහන්සේ ගියලු රිට්‍රීට් එකකට ගිහිල්ල ඉවරලා ඇමරිකන් රිට්‍රීට් එකක් ඕගනයිස් කරලා තියෙන්නේ කාන්තාවක්. ඉතින් ඒ කාන්තාව පුරුෂයෙක් මේ රිට්‍රීට් ඕගනයිස් කරලා තියෙන සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් සාකච්ඡා වෙලාවේදී ඒ කාන්තාවක් කියනවලු බොහොම තරුණ වයසේ ලස්සන කාන්තාවක්. මේ ස්වාමීන් වහන්සේ කියනවා මේ සතිපට්ඨානේ වඩනකොට මනස එයා කන්ඩිෂන් වෙනවයි කියලා. අපිට මේ මොනවා වුණත් ස්වාමීන් වහන්සේ මේ එයා කන්ඩිෂන් කාමරවල හිටියත් එයා කන්ඩිෂන් කාර් එකේ ගියත් මේ බඩේ දැවිල්ල නැතර කරන්න බෑ. නිතරම බඩ දනවයි කිය. අපි එයා කන්ඩිෂන් කරලා තියෙන්නේ. මේ මේකේ ඉඳලා ඒකට යන්නේත් කාර් එකේ. ඒකත් එයා කන්ඩිෂන් කරලා තියෙන්නේ. ඒකට මේ හાર્ට් බර්න් කියන එක නතර වෙන්නේ. දිගටම බඩ දනවයි කියලා. ඉතින් සයිඩෝ කිව්වලු ඒක නිසා සතිපට්ඨානෙ කෙරුවොත් ටිකක් ඕක යාකනිෂන් කරන්න පුළුවන් කියලා. නමුත් ඒ කාන්තාව බාරගත්තේ නැති වෙයි. ඊට පස්සේ වාහනේ යන ගමන් ඒ සයිඩෝ කතා කරලා කිව්වලු මේ වාහනේ පදවන්නේ රිට්ටිට ඕගනයිස් කරන මහත්තයා. ඒ මහත්තයා අනේ අර මිනිස්සයා දිහා බලන්න දැන් බුරුමේ පැත්තෙන් බලනකොට මේ මිනිස්සු ලැබෙන්න ඔක්කොම ලැබිලා. සැප සම්පත්ද රස්සාවද ඔක්කොම ලැබිලා නමුත් බලන්නකො නිතරම බඩි දෙවිල්ලනේ. පහු කියලා මට හිතුණයි කියලා සයිඩෝගේ. එතකොට ඒ ඩ්‍රයිවර් කතා කරලා කිව්වලු හැරිලා බලලා ස්වාමීන් වහන්සේ දිහා ස්වාමීන් වහන්සේ හිතනවාද ඒ අම්මන්ඩි විතරයි කියලා. අපි ඔක්කොම එතන තමයි ඉන්නේ කිව්වා. අපිට පුදුම බඩේ දෙවිල හැමදාම අසහනයි. හැමදාම හાર્ට් බර්න්. හැමදාම බඩේ ලියන්න ලැක්සටිව් ගන්න ඕනේ. හැමදාම නිදා ගන්න නිදිබේත් පිටි ගන්න ඕනේ. හැම එකම සිද්ධ වෙන්නේ කිමිකල්ස් වලින්. ඊට පස්සේ සයිඩෝ කතා කරලා සයිඩෝ කියනවා එහෙමනම් මේ මිනිස්සු මෙච්චර ಜಾති කෑවට මෙච්චර සැප සම්පත් වින්දට නිතරම බඩදැවිල්ල ඉන්නවනම් මේක තමයි බුදුහාමුදුරු කිව්වේ මේ පිසාච ප්‍රේතයෝ කියලා. පුළුවන් තරම් සැප සම්පත් තියනවා විඳ ගන්න විදියක් නැහැ. හැබැයි නිතරම බඩදැවිලි ජීවත් වෙන්නේ කියලා. ඒ නිසා බුරුම පැත්තෙන් බැලුවොත් නම් පේන්නේ මේක දිවි ලෝකයක් වගේ. නමුත් පිසාච ප්‍රේතයෝ ඉන්නේ මම ඕගොල්ලන්ට මේ මේ බන්නේ. මේ මේ මේ අනිත් මේ මේ ගොල්ලෝගෙත් ඇති ওই ගති ටිකක්. බලන්න මේක කන කෑදරකමට කෙලෝරක් නැතුව රූප බලමින්, සද්ධාමින්, ගඳ බලමින්, පාටි යමින් මේ ගත කරන ජීවිතය හිස් කලෙ මේක. එහිදල් කූඩේකට වතුර පුරවනවා කියන්නේ. අඟුරක් අරගෙන අතින් අතට මාරු කරනවා වගේනේ. ඒක තුල අපි කොච්චර නාද රට හදනවද කොච්චර දේවල් හදනවද ඉතින් බුදුජානනාංශ කියන්නේ කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැති පිසාච ප්‍රේතිය වගේ ගත කරන්නේ මේ එක එක ඉඳුරන් ඉඳුරන් අපි කියමු මේක එක සතත් එච්චරයි. ඇහැ නිතරම අනික් කට්ටියගෙන් වෙන් කරන්න හදනවා. අනික් කට්ටියගෙන් ජය ගන්න හදනවා. ඔය අපි දන්නවා අපිට කුෂ්කර්මයේ උගන්වනකොට කියනවා මේ ද්විබීජ පත්‍රි සාකේක මුත් අග්‍රස්ථාංකුරේ උඩට මේන රිකිල ඒකෙන් නිකුත් කරන ශ්‍රාව වර්ගයක් ඊට පල්ලෙහා තියෙන සියලුම අංකුර ලීන භාවයටපත් කරන වැවෙන්න දෙන්නේ ඒ උඩ දැල්ල තියෙන තාක්කල් අන්තිමට වැවෙන්න දෙන්නේ ඒකට කියනවා අග්‍රස් නිෂේධනය කියලා අපිට වචනයක් උගන්වනවා. එපිකල් ඩොමිනන්සි කියලා. ඒ වගේ තමයි ඇහැට අවස්ථාවක් ලැබුණොත් ඇහැ හැම වෙලාවෙම නාසය දිව කන නාසය දිව කය යටපත් කරනවා. ඇහැම පෙනී හිටින්න හදනවා. යම් විදියකට එපිකල් ඩොමිනන්සි එකේ තියෙන අමුත අග්‍රස්ථාංකුරේ කඩපු ගමන් ඊගාවට තියෙන අංකුරය ඇවිල්ලා අර වැඩේම කරනවා. එයා ලොකු වෙච්ච ගමන් ඊට පල්ලෙහා තියෙන අංකුර සේරම යටපත් කරනවා. යම් විදිහට ගහ පැත්ත දාන්න අංකුර රාශියක් උඩට එනවා. ඉතින් ඒක නිසා මේ ඉස්සල්ලා අවස්ථාව වහම දුන්නාම අපි හිතමු ඇහැ ගත්තා කියලා අවස්ථාව. අනිත රූප බලන්න අවස්ථාව ගියා. අපේ හිත රූප බලන. එතන මම බලන්නෙක් බවටපත් වෙනවා. තා ටිකකින් අහන්නෙක් බවටපත් වෙනකොට ඒ අග්‍රස්ත නිෂේධනය කරන දේ තන්නේ ක්‍රම අධිරාජ්‍යවාදී ක්‍රමයකට යන්නේ. ඒ අධිරාජ්‍යවාදී ක්‍රමයට ගියාම මේක අපිට නොපෙනෙන්නේ මොකද? මේ ඇහැ අවස්ථාව අරගෙන අපිට සියල්ල සපයලා දෙනකොට අපේ කන බීරියේ වෙලාවේ කියලා. අපි නාසයෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා ඒ වෙලාවේ. කටෙන් වැඩක් වෙන්නේ නැහැ දිවෙන්. කයෙන් වෙන්නේ නැහැ කියලා තේරෙන්නේ අර රූපේ ඒ තරම්ම මන බදන. රණ්ඩු කරලා සටනක් දීලා ඇහැ ගන්න අවස්ථාව. අරගත්තාම ඒක බැඳෙන්නේ හොඳ වර්ණ රූපයකට. ඒ වර්ණ රූපේ කොච්චර සිත් බඳිනවද කිව්වොත් මේ රූපය තේරීම නිසා ඒ වෙලාවේ වෙන සද්ද සදාතනෙටම නැතිලා ගියා. ඒ වෙලාවේ ලැබෙන්න තියෙන ගඳ සියලු සනා සදාකාලිකව නැතිලා යනවා. රස පහස ඔක්කොම නැති වෙනවා ඒව ගියා ගියාමයි. ඒ නිසා මේ හයක් තියෙන විකල්පවල එකක් තේරුවයි කියලා කියන්නේ පහක් ප්‍රතික්ෂේප කරුවයි කියන අපරාධය තමයි මේ සංසාරේ කියන්නේ. අපිට මේ හයක් තියෙනවා හයෙන් කොයි එක හරි පිට තෝරන්න පුළුවන්. ඒක තෝරන්නත් ඇත්තටම අපිට ස්වච්ඡන්දයක් දෙන්න එක කරන්නේ තනි කරව මාරපාක්ෂිකෝ කෙලෙස් වලින් එකක් තේරෙනවයි කියන්නේ පහක් අමතක වෙනවා පහක් යටපත් කරනවා කියන කතාව අපිට පරිශන කරන්නවත් බෑ මොකද අර තෝරාගත් එකට ඒ තරම්ම බැඳෙනවා తත්‍ර తත්‍ර අවිනන්දනී මෙන්න මේක තේරුම් ගත්තොත් අපිට ඕනෙම වෙලාවක රූපයක් බලද්දී අපිට ඕන සද්දයක් අහන්න පුළුවන් කනට මේ නාසයට ගඳ බලන්න පුළුවන්. නමුත් අර රූපේට මත් වෙන ස්වරූපය කොච්චරද කියනවනම් ඒ වෙලාවේ කනක් තියෙන බව කන පැලෙන්න ගැහුවත් තේරෙන්නේ. ඒ වෙලාවේ කරන්නක් තියෙන කන රත් වෙන්න ගහන්න ඕනේ. ඔබට මේ රූප බල බල කටත් අරගෙන ඉන්න වෙලාව ඕනනම් කනෙන් කරන්න පුළුවන් කියලා. නමුත් ඒකේ කියනට ලොකු ඩිස්ටර්බන්ස් එකක්, ලොකු කරදරයක්. මෙන්න මේක පෙන්නලා දෙන්න පුළුවන් නම් මෙතන 6 දෙනෙක් කරන්නේ එකෙක් මුල් වෙලා අදිනවා. ඒ අදිනකොට අනිත් පහම ඒකාන්තෙම යටපත් වෙනවා. නමුත් උඹ දන්නවද ඔය දැක්කා කියලා ඇස් දුටු සාක්කී කියලා කියන දේ නිසා අහන්න තියෙන අවස්ථාවක් නැතුවයි උඹ ඔය අවසාන නිගමනට ඇවිල්ලා තියෙන්නේ. ගඳ බලන්න නැතුවයි අවසාන නිගමනට ඇවිල්ලා තියෙන්නේ. රස බලන්න නැතුවයි අවසාන නිගමනට ඇවිල්ලා තියෙන්නේ. මේ නිසා ඔය දැකපු එකම තව සැරයක් බැලුවා නම් විනිශ්චය ඉක්මන් වෙන්නේ නැතුව අන්න එදාට තේරෙයි ඔය විනිශ්චය කරන්නේ. මේ බලපු එකම තමන් තුළම විවේචනාත්මකව නැවත බැලීමට බුදුහාමුදුරුවෝ අනුපස්සනා කියන වචනේ. දැකපු දේ අනුවම ඒකම නැවත බලන්න. අනු අනුපස්සනා අනුපස්සනා කෙරුවොත් තමන්ට තේරෙයි එක සැරයක් බලලා මුණත වටිනාකමෙන් දෙන නිගමනයත් ඒකම නැවත නැවත බලලා දෙන නිගමනයයි ආත්පසීම වෙනස්. ඉතින් අපිට එකම බලපු දේ නැවත නැවත බලන්න බැරිකම තමයි මේ ඊවසීම නැතිකම කියලා කියන්නේ. උපේක්ෂාව නැතිකම. අපි අරමුණෙන් අරමුණට පැන පැන ඉන්නකොට දකින හරියක් දකින්නේ මොනත වටනාකම් විතරයි. ඊට පස්සේ ඒකේ තියෙන ආංශික ගතිය නිසා අංග සම්පූර්ණ නැතිකම නිසා අපි දැකපු දේ අපි ගහපා දෙන්න හදනවා නිකන්. කවදා හරි දැකපු දේ නැවත නැවත බැලුවා නම් අපිට කවදාකවත් කාටවත් ගහපා දෙන්න දෙයක් නැහැ. ගහපා දෙනවා නම් කවුරු හරි වාද කරනවා නම් කවර හරි උලුප්පල දක්වන්න හදනවා නම් ඒ පැහැදිලිවම අඩු කල්ලේ සෙල්ලවි මනිසායි අඩු බව වැටහෙ කියලා හප් හප් කියන්නේ අඩු කල විතරයි හෙල්ලෙන්නේ පිරිච්ච කලේ පෙරුණු කලේ දියන් නොසල්ලේ කියලා කියන්නේ නැහැ එක්කිනෙකුටවත් නැහැ මේ Taman දැකපු දේ තියෙන දේ පේනවද? පේන දේද තියෙන්නේ කියලා බලන්න. කිසිම කෙනෙක්ගේ පරිශන කරන්න කැමති නැහැ. යංගෙන තියෙන්නේ සානේ පේන්නේ. ආයෙ කොහොමද දුක අතගාලා බලන්න තියෙන තියෙන එක පේනවා, පේන එක තියෙනවා කියලා. ඉතින් කියන මිරිගුවක් දිහා බලලා මොකද කියන්නේ? එතන වතුර තියෙනවා. ඉතින් ඒ නිසා ඒක දිහා බලලා මේක පස්සේ එලවන්න ගියොත් ඇත්තට බැලුවොත් එතන වතුර නෙවෙයිනේ තියෙන්නේ බිරිඟුව කියලා හිතන මායාවක් නේ තියෙන්නේ. හේන කටවල තියෙන පඹේක් දැකපුවාම හිවලා දුවනවල මිනිහෙක් දැක්කයි කියලා. ඌ පසවත් බලන්නේ ආයි. ඔය බැලුවොත් පේනවා එතන පඹේක් ඉන්නේ. එහෙම නැත්නම් මුලක් දැකලා සර්පෙක් කියලා හිතාගත්තා. ඊපස්සේ දුවන්න පටන් ගත්තට නැවත බැලුවොත් ඒක දුවන්න දෙයක් නැහැ. ඒ වගේ මේ එකම දේ නැවත නැවත බැලීම අනුපස්සනා කියනවා නම් කය දෙසම නැවත නැවත බැලීමට කායානුපස්සනා කියලා කියනවා. ඉතින් මෙතෙන්දි බුදුජානනාදී ඇයි මේ කය මූලස්ථානයක් කරන්න. ඇයි මේක මේ නිමිත්තක් කරගන්නේ කියන එක අපිට වෙනම සාකච්ඡා කරන්න වෙනවා. මෙන්න මේ කය දිහා හෝ Tamanට ඉදිරිපත් වෙන අරමුණක් දිහා මේ නැවත නැවත බැලීම සීල ශික්ෂාව නෙවෙයි. ඒකට අපි සමාධි ශික්ෂාව කියනවා. අන්නේ සමාධි ශික්ෂාව කෙරුවොත් ඒ වස්තුව දිහා අපේ තියෙන නිගමනය බොහොම සීක්‍රෙන් වෙනස් වෙනවා. ඒක එහෙම නැවත නැවත බැලීමට අපි ඉවසීම කියලා කියනවා. අන්නේ මේ ඉවසීම බැලුවොත් ඒ කෙනා විනිශ්චය කිරීම පමා කරනවා නිරීක්ෂණ වැඩි කරනවා. evenly suspended attention suspended decision. මේ දිහා නැවතත් බලපෑගෙන දිහා evenly suspended attention choicelessly තීරමකින් බේරුම්ෙන් තොරව ඒකම දිහා බලනවා. විනිශ්චය පමා කරනවා. මේක තමයි පඬිත ගතිය කියන්නේ. එවන්ට එක සැරේ දැකපු ගමන් විනිශ්චයකට ලැබිච්ච ගමන් අන්තිමට ඒ වැරදි විනිශ්චය ගහපා දෙන්න මැරණ කම්ම ගෙවන්න වෙනවා. මැරණ කම්ම එක බොරුවක් කියනවා බොරු 1000ක් කියන්න වෙනවා. ඒ නිසා මේ Taman දැකපු දේම නැවත සැරයක් බැලීම හරහා ඒක නා නොයන්න හේතුව මොකද? එක දෙයක් බලපු දෙයක් නැවත දිහා බලනකොට ඒ ඒ රූපේ තියෙන විචිත්‍රත්වේ නැති ඕනෙම දෙයක් මේ ලෝකේ. දෙසරයක් බැලුවොත් පළවෙනි සැරේ බලන ආකර්ෂණ දෙවෙනි සැරේ නෑ. බලන්න හිතෙනවා. නමුත් බලන හැම වෙලාවෙම පරදිනවා. මේ නිසා අපි රූප මාරු කරනවා. නිතරම කරන්නේ සටහන් සහ වර්ණ මාරු කිරීම. මාරු කර කර මාරු කර කර ඒක තමයි පොහසත්කම කියලා කියන්නේ. ඉතින් යම් වෙලාවක මේ බව දැනගෙන මේ බුදුහාමර පෙන්වන්න හදන ක්‍රමේ දැනගෙන මේක කරන්න පුළුවන් කියලා හිතෙන එකත් මං කියනවා වැන්දිය පිටිය යුතු පෞරුෂත්වයක් කරන්න ගියොත් ඒ කෙනා චිත්‍රපටිය බලනවා වෙනුවට ප්‍රොජෙක්ටර් එක දිහා බලනවා. අපිට ෆිසික්ස් උගන්වපු මාස්ටර් කිව්වා අපි චිත්‍රපටි බලන්න ගියාම ගැලරියටම යන්නේ දවස් 7:60යි. ඉඳගත්තාම චිත්‍රපටිය ඇත් දෙක කර වෙන්න පෙන්නනවා. පුළුවන් නම් පිටිපස්ස බලන්න. එතකොට පෙනේ කිව්වා උඩ ඉඳලා එන බීම් එකක් තියෙනවා තිරේ මෙච්චර පළල් තිරයක් ලොකු කරාට එතන එන්නේ වර්ගංගලක විතර එළියක්. හොඳ වෙලාවට මිනිස්සු සිගරට් බොන නිසා අතරමඟදී එළිය පේනවා අපට. සිගරට් දුමහරා. ඒක පේනවා නලියන. හැබැයි එතෙන්දී ගායන පිරිමවත් කිසිම සංඥාවක් ගන්න බෑ. මේක තිරේට වැදුනට පස්සේ ඊ තිරේ පේනවා ඊට පස්සේ කෑනු පිරිමේ උස දිග පල්ල ඔක්කොම පේන්න පටන් ගන්නවා. දැන් අපි ඒක අභිරමණය කරනවා. ඒ එක රූප රාමුවක් පෙන්ලා වහාම අන්ධකාරයක් වෙලා ඊට පස්සේ දෙවෙනි රූප රාමුව පෙන්වනවා. එතකොට අපි අතරමැද ඉස්සල රූප රාමුවයි දෙවෙනි රූප රාමුවයි ගැට ගහන මේ ඇනිමේෂන් එක කරගන්න. මේක තමයි ප්‍රොජෙක්ට් එකෙන් කරන්නේ. ඉතින් නිසා මෙතන එක දිගට ආලෝක ධාරාවක් නැහැ. එතන තියෙන ආලෝක ධාරාව කඩ කඩ දෙන එක තමයි මෙතන තියෙන එකම තාක්ෂණය. ඒ කැරීම කරන්නේ මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන කෑම් එකකින් ඊට පස්සේ කවුරු හරි දැන් අපිට ඒ සර් කියලා දුන්නා චිත්‍රපටි බලපං පුළුවන් නම් ගැලරියට යන්න නැතුව පස්සේ ඉඳ ගන්න එක හොඳයි මොකද ගැලරියට දෙක හොඳ නැහැ චිත්‍රපටි බලන්න කියලා ගුරුරෙක් කියන එකත් හොඳ නැහැ ගිහිල්ලා බලන්න කියලා මේ එක එක වර්ණ මේ ආලෝක කදම්බේ වෙනවා අන්ධකාරයක් වෙනවා මෙන්න මෙහෙම කරලා චිත්‍රපටියේ තියෙන මෙන්න මෙහෙම යාන්ත්‍රණයක් කියලා බැලුවොත් චිත්‍රපටිය රස විඳින්න පුළුවන්ද කියලා බුදුහාමුදුර ප්‍රශ්නයක් අහනවා මේ ප්‍රොජෙක්ටරේ වැඩ කරන ප්‍රක්ෂේපණයේ වැඩ කරන යාන්ත්‍රණයේ බලන අදහසක් ලාවට හරි ආවොත් මම මේ බලන්නේ චිත්‍රපටියක් කියන අදහස ලාවට හරි ආවොත් මෙතන තියෙන්නේ නිශ්චල ඡායා රාශියක් එන්නේ මේක මේ චරණ චිත්‍රයක් බාටපත් වෙන්නේ චලන චිත්‍රයක් බාටපත් වෙන්නේ මගේ හිතේ මේක එහෙම එකක් නෑ කියලා නැත්තම් ප්‍රොජෙක්ටරේට දාහන එකේ තියෙන සෙලුලොයිඩ් එකේ නිශ්චල ඡායා ඒකත් නෙගටිව් එකක් නෙවෙයි තියෙන පොසිටිව් එකක්. මේන්න මේක දිහා බලන්න කිව්වොත් චිත්‍රපටයේ රස විඳින්න පුළුවන් මේක නිසා බුදුජානන්සේ සඳහන් කරනවා ඇස් දෙකත් නෑ කටත් අරගෙන කෙලත් පෙරාගෙන චිත්‍රපටිය බලනවා වෙනුවට මේක ප්‍රොජෙක්ටර් එකකින් කරන ප්‍රොජෙක්ෂන් එකක්. ප්‍රක්ෂේපණයකින් කරන ප්‍රක්ෂේපණයක්. මෙතන තියෙන චිත්‍රපටියක් මම මේක දැක ගන්නා සුළුවට ඒකට කියනවා thin slicing of time කියලා. ආලෝකයකට පස්සේ අන්ධකාරයක් එනවමයි. දැක්කේ නැති වුණාට මොකද හේතුව? දෘෂ්ටියේ පැවැත්ම කියලා එකක් තියෙනවා. ආලෝකයක් වුණාට පස්සේ ඒක අන්ධකාරයක් එන වෙලාවෙත් අර පැවැත්ම පොඩ්ඩක් ගෙනියනවා. මේකට බුදුරජාණන්සේ වචනයක් දානවා භවනෙත්‍ය කිය. යම් කිසි මනබඳන රූපයක් හිතට වැදුනොත් ඊගාව චිත්තක්ෂණයේ ඒ රූපේ නැති වුණත් මනබඳන ස්වરૂපේ නිරා යනවායි කියන ඊගා චිත්තක්ෂණයට. නිරා ගියාට පස්සේ අපිට අරකින් ආපු කෙලස් ටිකක් මේකට පටල වෙනවා. ආන්න මේ බව දක්නාසුලුව ගියොත් මේ චිත්‍රපටි රඟ මේ මේ රස විඳින්න බැරි ගතිය බුදුජානනාංශය සඳහන් කර දෙනවා යමක් දිහා නැවත නැවත බැලුවොත් විරජ්‍යති කියන වචනයක් දෙනවා ඒක විරංජනේ වෙන්න පටන් ගන්නවා හරියට ක්ලෝරින් දැම්මා වගේ ලස්සන මල් චීතයකට ක්ලෝරින් දැම්මොත් ඒක විරංජනේ වෙනවා එකම එක නැවත නැවත බලන්න ගියොත් මෙන්තන් අපි කියනවා මෙහෙම ඔබ බලන රූපේ නෙවෙයි මේ ඇහි යාන්ත්‍රණය දිහා පොඩ්ඩක් බැලුවොත් මේ ඇහෙන් මේක වෙන්නේ කනෙන් නෙවෙයි නාසයෙන් නෙවෙයි දිවෙන් නෙවෙයි කයෙන් නෙවෙයි මනසෙන් නෙවෙයි කොච්චරද කියනවනම් ඇහෙන් මේක වෙනවා බලනකොට කනක් තියෙන බව මතකවත් නැහැ ඒ නිසා මේ ඇහි මම බලන්නෙක් වෙලා තියෙන්නේ බලන්න කුප්පන්නේ බැලීම රූපන්නේ කෙලසන්නේ මේ වර්ණ රූපයක් ඒ වර්ණ රූපය බලනකොට ඇහත් එක්ක තියෙන මේ සම්බන්ධයේදී අපේ හිත ඒ ඇහැට ගියාට පස්සේ ඒ හිතට තවදුරටත් සද්ධාහන්න කනගෙන හිතන්න වෙලාවක් නැහැ. නාසය ගැන හිතන්න වෙලාවක් නැහැ. ගඳ ගැන හිතන්න වෙලා නැහැ. මේක මේක සම්පූර්ණ එකත් එක්ක සම්බන්ධ වෙනවා. අන්නේ සම්බන්ධ වුණාට පස්සේ මේ වෙන ක්‍රියාවලිය ඇහැට රූපයක් වටනට පස්සේ වෙන මේ සිද්ධ වෙන ක්‍රියාවලිය බැලුවොත් ඒක තියෙන පුදුමාකාර ලස්සන විග්‍රහයක් ඇහැට රූපයක් වැටෙනකම් ඇහැට රූපයක් වැටලා හිත එතෙන්ට යනකම් චක්කුණා රූපන් දිස්වා නෑ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්න සංගති පස්සෝ ඇහැට රූපයක් පටිච්ච කියලා කියන්නේ මුලිච්ච වෙනවයි කියන එකයි. ඒ මුලිච්ච වෙනකොට හිතේත නැත්තම් ඒක අපිට බලංගු වෙන්නේ හිතත් එතෙන් ඇවිල්ලා සාක්ෂි දුන්න ගමන් අපි මේ තුන රූපයත් ඇහත් මේ විඥානයත් කියන තුන එකතු වෙනකොටම ඒකට ස්පර්ශය කියලා කියනවා. ඒ ස්පර්ශය වෙනකොටම මම දැන් අහන්නෙකුත් නෙවෙයි ගඳ බලන්නෙකුත් නෙවෙයි රස බලන්නෙකුත් බලන්නෙක් බවටපත් වෙනවා. පස්ස පච්චා වේදනා මෙන්න මේ වේදනා තමයි මනාපමනාප පහළ වෙන්නේ මනාපමනාප පහළ වෙන තැන දක්වා බුදුහාමුදුරන්ගේ මගේ චිත්ත වීර්ය පිවිසුරුයි පිරිසිතුයි නිර්මලයි නික්ලිෂී මෙතෙන්දිදී තමයි මේ බලපු රූපේ නිසා මනාපමනාපේ පහළ වෙන පහළ වෙච්ච ගමන් අපි මතයට මදයට ප්‍රමාදයට ලක් වෙලා තව දුරටත් බලන්නේ බව මත නැතුව දැකපු රූපයත් එක්ක පුදුමාකාර කතන්දර ගොතන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තොරන් ගහන්න පටන් ගන්නවා. ඒක මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා රූපන් දිස්වා සති මුත්තා පිය නිමිත්තන් මනසිකරෝති. රූපයක් දකිනකොට සතියක් නැත්තම් පුරුදු කරලද කායගත සතියක් නැත්තම් එයා දැකපු රූපයට යන්නෙම සත් ඒ වෙලාවේ අහන්න තියෙන සද්ද වලට වැඩිය මේක ප්‍රිය නිසා. ඒ වෙලාවේ අහන්න පුළුවන් ගඳ වලට වැඩිය ප්‍රිය නිසා දකින්න රූපයත් එක්කම රූපන් දිස්වා සතියමුත් පිය නිමිත්තක් මනසිකරට මේ දකින්න දේ අනේ වාසනාවක් පෙර පිනක් කියලා තංච අජෝස තිට්ඨති රූපේ දැක්කේ මම නැත්තම් ඒකට කියනවා මා දුටු රූපේ කියලා. ඒ දැකීමත් එක්කම මහ පුදුමාකාර ඒ රූපයත් එක්ක ලෙන්ගතුකමක් හදාගන්න. තංච අජෝස තිට්ඨති ඒක අභිරමණය කරනකොට ඒ රූපේ දැකපු රූපේ වටා මේ කතන්දර ගෙතීමක් පටන් ගන්නවා. ඒකට ප්‍රපංච කරනවායි කියලා අපේ සාසනය සඳහන් කරනවා. ඒ ප්‍රපංච කරන්නේ ඒ වෙනුවට තියෙන අනිත් ඔක්කොම ප්‍රතික්ෂේප කරලා මම මේක ගත්තේ මෙන්න මේ හේතුව නිසා කියනවා වගේ හේතු දැක්වීමේ කටයුතු වගේක් කරනවා. ඒ දිගටම යා ඒ ඒ කටයුතු පුරාවටම කර්ම රැස් කිරීමක් සිදු කරනවා. විපාක බාර රාශියක් ඇති කර ගන්නවා. දිගින් දිගටම දිගින් දිගටම නිවන කියන ප්‍රകൃතියෙන් පුළුවන්තරම් ඈත් ඒක නිසා ඒ ස්පර්ශය දක්වාම තිබිච්ච මේ පිවිතුරු ගතිය වේදනාවට ආපු ගමන් ඊට පස්සේ විතක්ක ਵਿਚාර කරන්න ගිය ගමන් දිගටම අර දැකපු එක පිළිබඳ කතන්දර කිවිය මිසක් මම මේ බලන්නේ මම මේටි මට ඕන නම් මේ වෙලාවේ සද්දත් අහන්න පුළුවන් ගඳත් පුරවන්න පුළුවන් කියන කිසිම අයිතිවාසිකමක් අපිට නැති වෙනවා ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ කියන අසංවර ගතියට සාපේක්ෂව යම් කිසි කෙනෙක් වඩන ලද මනසක් ඇතුව එහෙම නැත්නම් භාවිත මනසක් ඇතුව එහෙම නැත්නම් මේ මම රූප බලන්න විතරක් ඉපදිච්ච කෙනෙක් නෙමෙයි මට හයක් තියෙනවා. ඒ බව දන්න නැත්නම් කායගත සත්‍ය වඩපු කෙනෙක් නම් එයාට තේරෙනවා මම ඉන්න ඕනේ නිර්මල තන නම් කය. මොකක් කර හේතුවක් නිසා කර්මජ හේතු නිසා, චිත්තජ හේතු නිසා, උතුජ හේතු නිසා, ආහාරජ හේතු නිසා මගේ හිත රූපයකට ගියා. එතකොට එයා දන්නවා මම ඉන්දිය යුතු තැනින් නැත්නම් මගේ ආරක්ෂක භූමියෙන්, එහෙම නැත්නම් මගේ ക്ഷേම භූමියෙන්, මගේ නිවාපයෙන් මගේ හිත පිට ගියා. දැන් මම ඉන්නේ අනාරක්ෂිත තැනක. නැත්නම් අගෝචර තැනක කියලා දැනගන්න නම් ඊට කලින් එයා වඩන ලද කායානුපස්සනාවක් තියෙන්න ඕනේ කයානෝගිය සතියක් තියෙන්න ඕනේ. එහෙමනම් එයා දන්නවා මම මෙතෙක් වෙලා හිටියේ සාන්ත දාන්ත තැනක දැන් කිපිච්ච තැනකට ගියා. කෙලසිච්ච තැනකට ගියා. ඒ නිසා ඒ කිපිච්ච බවට සාපේක්ෂව මට දැන් අඩු ගානේ යන්න අරසා වෙන්න ക്ഷേම භූමියක් තියෙනවා නිවාපයක් තියෙනවා නිර්මල තනක් තියෙනවා නික්ලිෂී තනක් තියෙනවා කියලා මේ රූපේ බලද්දිම මෙහා මේක කල්පනා වෙන්න තරම් එළඹ සිටි සිහියක් තියෙනවනම් පුදුමාකාර දෙයක් වෙනවට බලන රූපය නිර්වර්ණ වෙන්න පටන් ගන්නවා. ඒ බලන රූපේ එපා වෙන්න පටන් ගන්නවා. මේ රූපය මාව මත්කරන අටෝප උගුලක් බව තේරෙන්න පටන් ගන්නවා. එතකොට යා දන්නවා මේ උගුල හැටෙවට මට යන්න පුළුවන් තැන තියෙනවනේ එන්න පුළුවන් කියලා. ඉතින් මේකට බොහොම විචිත්‍ර උපමාවක් අපේ සාසනය සඳහන් කරනවා. ওই නාගසමාල කියලා හාමුදුර කෙනෙක් ඉඳලා තින ඇත්තටම ඔය ආනන්ද නන්ද රාහුල් මේ බගු දේවදත්ත නාගසමාල කියන ඔක්කොම සාක්‍ය කුමාරවරු එකට ගිහිල්ලා තමයි පැවිදි වුනේ. ඒකේ නාගසමාල හාමුදුරු පැවිදි වෙලා දවසක් පිණ්ඩපාත යනකොට දකින්න කාන්තාවක් නර්තනයක් රඟපානවා නාට්‍යයක් රඟපානවා හොඳට බීලා හොඳට සංගීත භාණ්ඩ වයමේ පාරායිනේ ප්‍රසිද්ධ වේදිකාවක නර්තනයක් රඟපානවා. ඒක සාමාන්‍යයෙන් කියලා තියෙන්නේ භික්ෂුවක් විසින් නොබැලිය යුත්තක් කියලා. නච්ච ගීත වාදිත විසූප දර්ශන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන කියලා මම විශාල ධිකම ශික්ෂාපදයක් තියෙනවානේ. නමුත් කොහොම හරි මේ ස්වාමීන් වහන්සේට ශික්ෂාපදේ රැකෙන්නේ මේ chance එක දිහා බලන. බලලා ඒක බලලා රහත් වෙනවා. ඊට පස්සේ ඉතින් ඔක්කොම චෝදනා කරනවා මේ ශාංශි නොකල යුත්තක් කරේ. නමුත් ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අවස්ථාව දුන්නාට පස්සේ කියනවා කොහොමද ඒක සිද්ධ වුනේ? මට මේ රූපේ දකින්නකොටම හිතනවලු මේක දකලා කී දාහක් අපායයිද කියලා. මේ වගේ උගුලක් අටවලා තිබ්බම පාරයිනේ. එතකොට එයා දකින්නේ රසවින්දන අදහසෙන් නෙවෙයි මෙච්චර රසමසවුලක් සහිත ඇමක් කී දෙනෙක් කනවද වගේ භාගයක් නැතුව කියලා සංවේගයක් පහළ වෙනවා. මේව කරනකොට මිනිස්සු ඇති වෙන කෙලෙස් ගැන හිතලාද කටයුතු කරන්න කියලා ඇතිවිචි සංවේගය කොච්චරද කියනවනම් අර ස්ත්‍රියගේ රූපශ්‍රිය වැඩි වෙන්න වැඩි වෙන්න සංවේගය වැඩි. ස්ත්‍රියගේ සංගීතරාව නාතරතා වැඩි වෙන්න වැඩි වෙන්න සංවේගය වැඩි. ශ්‍රී ලංකන උපකරණ වල තියෙන දක්ෂ වෙන්න වෙන්න සංවේගය වැඩි. ඒ සංස්කෘත පුළුවන් වෙනවා ඒ විෂම දර්ශන කියලා කියන්නේ විෂම දර්ශනේ දිහා බලන ඉඳද්දී Tamange ගැලෝ මාර්ගය හොයාගන්න මොකද හොඳට වඩන ලද මේ කායගත සතියක් තියෙන කෙනාට එයා දන්නවා දැන් මගේ හිත ගියා මෙතෙන්ද. එතන කෙලේ කෙලෝ අතතු කෙලස් ගලනවා. නමුත් මට ඕනේ නම් අරසයි ස්ථානේ තියෙනවා. මොකද කලින් වඩලද කායගත සතිය නිසා. එතකොට යාට මේ පේන දික නිමිත්තක් කරගන්න පුළුවන්. මම කායගත සතිය නැතුව මේක දිහා බැලුවා නම් පුදුමාකාර ආකර්ෂණයක් ඇති වෙනවා. ඇවිල්ලා මම ඒක දිගේ පින්නපාත පැත්තක තියලා මෙතන නතර වෙනවා. ඊට පස්සේ පෞල් සංවිධාන කටයුතු කරන්න වෙනවා පපු වෙලා. නමුත් දැන් කායගත සතිය කියනකොට වෙනවා මම කායගත සතිය නැතුව මේක දිහා බලා හිටිනම් මොකද වෙන්නේ? බුදු කෙනෙක් පහළ වුණා. කායගත සතිය තියෙනවා. විසම දර්ශනයක් තියෙනවා. නමුත් මට අරසාවක් තියෙනවා. ඊට පස්සේ අරක දිහා පේන්නේ අටවන ලද මර උගලක් පාන. ඒක නිසා සර්වචාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ සත්තු 6 දෙනෙක් වගේ දෙයකට මේ සත්වෝද්‍යානයකට මම කියාගෙන මේ සත්තුන්ට නානා විසේ නානා ගෝචර සියද්දි මේව ඔක්කොම සන්තෝෂ කරන්න හදන වෙලාවේ අඩු ගානේ මුන් හය දෙන අතරව සමගියක් නැහැ. එහෙමනම් කොහොමද මේකට ඒකකයක් කියන්නේ කියලා බලලා මේ එක එක එහාට එහාට අදිනකොට Tamanට ക്ഷേම භූමිය Tamanට ලැබුම් පොළ Tamanට නිමිත්ත හදාගෙන තිබුණ නැත්තම් තිරිසනුන් අතේ තමයි තීන්දුව තියෙන්නේ. මේ හයක් වෙච්ච තිරිසනුන් අතේ තීන්දුව තියෙන්නේ. යම් විදියකට මේක හිතවලඳ හොඳ පොළවේ කනුවක හිටියෝ වගේ මේ ඔක්කොම මැද තියෙන කායගත සතිය තිබුණා නම් මේක අදින්න අදින්න යාට සාපේක්ෂව පේනවා අර වඩන ලද කායගත සතිය නිසා මට කොච්චරක් මයිත් එක්කම යන අරසාවක් තියෙනවද කියලා වඩන ලද කායගත සතිය තියෙනවා නම් එකක් තමයි තමන්ගේ කයට හිත ගන්න පුළුවන්කම ආනාපානෙ හිත ගන්න පුළුවන්කම ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගන්න පුළුවන්කම සක්මනට හිත ගන්න පුළුවන්කම වම දකුණ වශයෙන් කරන්න පුළුවන් හිත ගන්න පුළුවන්කම කොච්චර ශක්තිමත්ද ඒ නිසා අර මනවඩන රූපයේ මඩවඩන ගතිය අඩු කරලා දාන්න. විරංජනය කරලා දාන්න. ඉතින් ඒක නිසා පෘථග්ජනයට තේරෙන්නේ නැහැ. එහෙම භාවනා කරපො නැති කෙනාට තේරෙන්නේ මේ භාවනා කරපු එකනා බොහොම විෂම තැනට ගියත් එයා බේරිලා එන්න දන්නවා. ඒ වගේන් ඇවිල්ලා ඇති කරන කෙලසන ගතිය එයා ළඟ නැහැ. මොකද එයා ළඟ දිත්තරම අර ආරක්ෂක භූමියේ තියෙන. එහෙම නැත්නම් යුද බිමේ හදා ගන්නලද බංකරේ තියෙන එයා ගාව. අදිසියක් වෙච්ච ගමන් බංකරේට යන්න පුළුවන්. මේක ਸਰවචනාංශේ උපමාවකින් පෙන්වන්නේ ඉබි උපමාවෙන් ඉබ්බට තියෙනවා ඉඳුරන් කෑලි 6ක් වලිගයයි ඔළුවයි අත්වයි 4යි. ඉතින් ඒ නිසා ඉබා ඇවිදින තාක්කල් අඬු පුප්පගෙන ඉන තාක්කල් හිවලට පුළුවන් ඒ කෑලි කඩලා කන්න. එහෙම නැත්නම් මේ අණ්ඩකින් අල්ලලා කන්න පුළුවන්. ඔළුවෙන් අල්ලලා කන්න පුළුවන්. ඒක උනාට පස්සේ ඉබ්බට අරසාවක් නැහැ. හිවල බලාන ඉන්නේ මේමයි. එතකොට ඉබ්බ දන්නවනම් දැන් මෙතන ළඟ හිවලෙක් ඉන්නවයි කියලා ඌ අඬු ඇතුළට ගත්තොත් හිවලට මොකුත් කරන්න බෑ. හිවලට හොස්සපවන්න බැරි විදිහට ඒක හැදිලා තියෙන්නේ. කොරස් ටික එළියට එනවා. ඒක නිසා කියනවා කුම්බෝ වාංගානි සඛේ කලාපේ සමාදාහම්බිකු මනෝවිතක්කේ කියලා. ඉබ්බෙක් යම් ආකාරයකට තමන්ගේ ඉඳුරන් සංවර කරගන්නේ කොහොමද? අන්නේ වගේ තමන්ගේ මනෝවිතක්ක ටික හදාගන්න බලන රූපේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ රූපයට යන අසංවර හිත ඉද්දෙනවා, පෑරෙනවා, තුවාල වෙනවා. වණයක් පිටේ තියෙන මීමෙක් කැලයක් හසරින්නවා. ඇඟේ තුවාල තියෙන මිනිස්සෙක් කටුලඳ කරින්නවා වගේ. ඒ නිසා ඒක සුව කරගන්න එහෙම නැත්නම් අර ඉබ්බා කට්ට ඇතුලට ගත්තා වගේ අඬු අකුර ගන්න. ඒ නැත්නම් අඬු පුම්බන් නැතුව ජීවත් වෙන එක සමාජය කියන්නේ නෝන්ජල්කමක් කියලා. සමාජය කියලා කියන්නේ මේ ලස්සන හම්බෙච්ච ජීවිතේ පුළුවන් තරම් ඇහැපිනවන එක නේද කරන්න තියෙන්නේ. මගේ විතර නෙවෙයි මගේ දරුවන්ගෙත් පිනවන්න ඕනේ. මගේ අම්මා ගප්පච්චිගෙත් පිනවන්න ඕනේ. අපේ රටෙත් පිනවන්න ඕනේ. ගමෙත් පිටවන්න ඕනේ කියලා අපි මේ රූප පිනවීමේ කටයුත්තකදී හරහා අපි සමාජ සේවය කරන්න හදනවා. අපි නැත්නම් අනුන්ට අනුකම්පා කරන්න හදනවා. අනේ පුළුවන් තරම් රූප පෙන්වන්න ඕනේ. පුළුවන් තරම් සද්දස්සන්න ඕනේ කියලා. ඒක කියනවා එක දවසක් ඒ මිනිස්සෙක් හිටියලු ඒ ගෙදර හරිම කරදරයිලු මේ මේ මීයන් ගෙනරේ මේ. ඒ නිසා මේ මිනිසා පූසෙක් හැදුවලු. ඒ පූසා හැදුවට පස්සේ හැමදාම මේ කඩේ කියලා ගෙදර වැඩ ඇරලා එනකොට අරුවට රසමස උලක් ගෙනත් දෙන්නේ පූසා කල්පනා කරාලු. යකෝ මේ මිනිසා මගේ ජීවිතේටම කණ්ඩ දෙනවා. කවදාකවත් මම මේ මිනිහට උපස්ථානයක් කරලා නැහැ නේ. මේ මනුස්සයට මම කවදා හරි උදව්වක් කරන්න ඕනේ. ඉතින් ඌට හිතනලු මම මොකෙන් කරන්නද? ඉතින් ඌ කල්පනාවේ ඉන්නකොට එක දවසක් ඒ ගේ කිට්ටුවක තැනක මීයක් පැටව දාලා ඌ පයින්කොටම කැදල්ලේ පැටව හතර පැත්තට ගෙදලා දෙන්නේ එක කටට වුණා. ඊට පස්සේ මී අය පුරුසයිතවලු අද දැන් දෙන්නේ කම්බෙජින් සහ වහාම උපස්ථානයක් කරනවා කියලා අර මිනිහා බත් කකා ඉඳලා තිබු මීයක් ගෙනත් දැම්මලු බත් එකට. ලේවැක් කෙරෙද්දී මූට හම්බෙච්ච ලොකුම දේනේ ඒ ස්වාමියාට ගිහිල්ලා දානවා. අපි දන්නේ නැතුව අනුන්ට උදව් කරනවා කියලා කරන පූසා කරන වැඩේ තමයි කරන්නේ. අපි මේ අපිට මීයා ලොකු උනාට ලේපෙරණ එක බත් කර මිනිහකි පිඟානට ගෙනත් දාපම ඕක. ඌට අපුලක්. ඒ නිසා අපි තව කෙනෙකුගේ උදව් කරන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් තව කෙනෙකුට අපි උපස්ථාන කරන්න හිතෙනවා අනුකම්පා සහගතව හිතෙනවා. නමුත් අපි කරන දේ ඇත්තටම යථාර්ථයක් ඇත්තටම හිතසුවක් ඇත්තටම කරනවද කියලා බැලුවොත් නොකරන එක හොඳයි mind your own business උඹේ වැඩක් බලාගන්නේ උඹ අනුන්ට උදව් කරන්නේ කොහොමද උඹ සත්වෝද්‍යානයක් බලාගන්න මිනිහෙක් එතනක් තියෙන්නේ සත්වෝද්‍යානයක් තමයි ඒක නිසා බුදුජානනාංශ කියනවා යම් දවසක යම් දවසක භාවනා කරනකොට කාමච්ඡන්ද ව්‍යාපාද ඒක කියන්නේ කාමච්ඡන්ද වශයෙන් නෙවෙයි කාමරාග ව්‍යාපාද අවිහිංසා කියන චෛතසික තුන යට කරුවොත් කාමරාගය කියලා කියන්නේ මේ කාමරේ තියෙන ආතාව ඊට පස්සේ ව්‍යාපාදේ කියලා කියන්නේ එක එකනා මරන්න නසන්න තියෙන ආසාව අවිහිංසාව කියන්නේ අඬ හිංස කරන්න තියෙන ආසාව ඒක මහා මිනිස්යන් තුළ තියෙන පුදුමාකාර ගතියක් තමයි මේ පරිසනේ කෙලසෙන එක අනුසූරකණේක හිංසනේ ඒ ඒක නැත්තම් මිනිස්සුන්ට ඉන්නම බෑ මේ තුන යටපත් වෙනෝ ඒ කායගත සතිය කරනවා කාමච්ඡන්ද ව්‍යාපාද අවීංසා. එතකොට තව හයක් යට තියෙන පුංචි විතක්ක මතුවෙනවා. මේ බරපතල විතක්ක තුන යට කරනකොට ඒ එක විතක්කයක් තමයි පරානෝද්දායතා පරිසංයුක්ත විතක්ක මේ අනුන්ට උදව් කරන්නේ හිතවිල්ල. ඒක ලෝකයා හිතන්නේ බොහෝම හොඳ එකක් කියලා. අනුන්ට උදව් කරන. නමුත් ඒක බරපතල කෙලෙස් අයින් කරුවට පස්සේ පේනවා Taman සතියේ ඉන්න එක වළක්වන්න තියෙන තවත් එක සාධකයක් තමයි මේ අනුන්ගේ සුභ සිද්ධිය බලන නිසා Taman මේ වෙලාවේ සතියේ ඉන්න එක ආත්මార్థකමක් කියලා හිතෙනවා. අනුන්ගේ වැඩ කරන්න ගිහිල්ලා අර තියෙන සතිය කඩා ගන්න. ඉතින් ඒක ලොකු ස්වාමීන් වහන්සේ පොතේ කියලා තියෙනවා. මේ අනුන්ගේ වැඩ කරන්න හදන මිනිහා මේ ලෝකෙට පරකාදේ කරන්න ගියාට උන්ද gedට මර්ගාතයක් තියෙන ಜಾති මිනිස්සු තමයි අනුන්ට උදව් කරන්න යන්නේ. Tamange වැඩේ කරගන්න එක අනුන්ට මේ උදව් කරනකොට හොඳයි කියලා කියන්න ගියොත් සමාජ විශාල විලෝපනයක් වෙන නිසා මේ වගේ දේවල් ඒ මට්ටමට පත්වෙච්ච කෙනෙකුට කියනවා මිස තමන්ගේ හිතත් දෙන්න ආවට පස්සේ කල්පනා කරනවා මිස මේවට වැඩි කලබල වෙන්න බෑ කෑ ගහන්න යන්න බෑ මොකද ඒක මිනිස්සු වටලොන් තේරුම් ගන්න. අනුන්ට උදව් කරන්න හදන්නෙම පිටේ වනේ තියෙන මීමලා තමයි. තමන්ගේ වැඩේ කරගන්න එකට escapeism එකක් විදිහට නැත්නම් පිටපොටෙන් යන්න ඕන කමට අරයාගේ උදව් මෙයාගේ උදව් ගැන කතා කරනවා. මොහොත් බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ අත්තාන මේව පටමන් පටිජග්ගීය නිවාරය. ඉස්සල්ලා උඹේ වැඩි බේරගනින් ඊට පස්සේ අනික් කෙනෙකුට උදව් කරන්න පුළුවන්. ඒ අපි පණ්ඩිත ස්වාමීන් වහන්සේ එක දවසක් පිටරට ගිහිල්ලා එනකොට මේ තායිලන්තයේ එයාපෝට් එකේ පැය 4ක විතර ට්‍රාන්සිට් එකක් තිබුණා. එතකොට ඉතින් ස්වාමීන් වහන්සේ වාඩි වෙලා ඉන්නලු කැපකාරයත් එක්ක. ඉතින් එතෙන්ට මාවලු මේ මේ තවත් මහායාන හාමුදුරු කෙනෙක් ඒත් ඒ වගේම ට්‍රාන්සිට් එකට ඇවිල්ලා දැකලා අඳුර ගැන කතා කරා. දෙන්න පුද්ගලකව අඳුරන්නේ. ඉතින් කතා කරගෙන ඉන්න ගමන් ඉතින් ඒ දෙන්න දැන් තයඩොයි ඒ ඒ මහායාන ස්වාමීන් වහන්සේ කතා කරනකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්වලු දිගින් දිගටම කිව්වලු අපේ සම්පූර්ණ මේ මහායාන සංකල්පේ තියෙන්නේ අනුන්ට උදව් කිරීම හරහා. يعني compassion. මේ සායර කරවණ හිටියලු ඒ කියන්නේ මොනවක්වත් කියන්නේ නැතුව. ඊට පස්සේ ඒ මාංශ දිගින් දිගටම කියනවලු ට්‍රාන්ස්ලේට් හරහා. සායදුක ට්‍රාන්ස්ලේට් බුරුමෙට දාලා දෙනවා. ඉතින් කී කිය ඉනකොට මේ සායරක පැත්තෙන් ප්‍රතික්‍රියාවක් නැති නිසා යා කිව්වලු මං කියන අදහසට විරුද්ධද ඇයි මට ප්‍රතික්‍රියා කරන්න නැත්තේ නැත්නම් ප්‍රතිචාර දක්වන්න ඊට පස්සේ සායරක වලු මේ මට විරුද්ධ වෙන්න ඕනකමක් නැහැ. වට ඕනේ නම් මං උත්තරේ දෙන්නම්. හැබැයි මේ රිදවන්න මේ කියන්නේ. බුදුහාමුදුරෝ කියලා තියෙනවා නේද? Taman මඩවලක වැටලා ඉඳද්දි තවත් මේ මඩවලේ ඉන්න කෙනෙක් ගොඩ දාන්න ගිහිල්ලා උස්සන්න ගියොත් උඹට මොකද වෙන්නේ කියලා. උඹ තවත් මඩේ එරෙනවා මිසක්ක දෙන්නම අමාරු වෙටනවා මිසක්ක. කවදාකවත් මඩේ එරිච්ච එකට පුළුවන් ද තව මඩේ එරිච්ච කෙනෙක් ගන්න. හොඳම දේ දනිපනි ගහලා ගොඩ බලයන්. ගොඩ ගිහිලා වියලිබිම කියනකන අර මනුස්සයා ගොඩ ගනින් එතකොට නම් යමක් වෙන්න තියෙනවා. උඹට අනුකම්පාව තිබුණා කියලා උඹත් මඩ ගොඩේ ඉඳදී තව කෙනෙක් ගන්න පුළුවන් ද කිව්වට පස්සේ මරයා කතාව නතර කරා. ඒක කිලින්ම කිව්වනම් මේ අනුකම්පාවට විරුද්ධව හිතසුවසලතීමට විරුද්ධව කතාවක් වෙනවා. ඒක නිසා මේ තමන්ගේ සත්වෝද්‍යානය මට්ටම් කරගන්නව වෙනුවට එහෙම නැත්නම් තමන්ගේ මේ සත්වෝද්‍යානයේ තියෙන දේවල් හදා ගන්නව වෙනුවට අනුන්ගේ දේවල් කතා කරන්න හදනකොට ඒක අර තමන්ගේ තියෙන අඩුපාඩුව හීනමානය නිසා තමයි මේක වෙන්නේ. නමුත් මෙවුවා භාවනා කරන්න නතර කතා කරනවා මිස සමාජ ධර්මයක් වශයෙන් කතා කරුවොත් ගොක් කියලා බුද්ධහම වරදලා තේරුම් ගන්න. නිසා භාවනා කරන එක හිතාගන්න අපිට මේ හම්බු වෙච්ච බුද්ධ ශාසනේ එහෙම නැත්නම් කියනවා බුද්ධෝත්පාද කාලේ මේ මනුස්සාත්ම භාවයේ මේ ක්ෂණ සම්පත්තිය පාවිච්චි කරන්න බැරි අපි මේ අනුන්ගේ වැඩ අපේ වැඩවලට වැඩිය ලොකුවට තියාගෙන. එහෙම හිතන්නෙම මොකද්දෝ මානසික රෝගයක් තියෙන කෙනෙක් තමයි. නැත්තම් මිච්චර ලස්සන කරලා තියෙද්දි උඹේ වැඩේ කරගෙන ඒක නිසා පණ්ඩිත සාන්තිප ලස්සන වාක්‍ය දෙකක් කියනවා. අනුන්ගේ වැඩ ගැන කල්පනා කරමින් තමන්ගේ වැඩ පහු කරනවට වැඩිය ඒ කෙනා නිතරම මේ ශාසනික නැත්නම් සංසාරේ බය දන්නවනම් ශාසනය අඳුර ගන්නවනම් පුළුවන් තරම් තමන්ගේ දේ මේ කල යුතු දේ අප්‍රමාදීව සලකන්න ඕන. යම් ප්‍රමාණයකට Tamanට තේරුණා නම් මේක මට තේරෙනවා මම මේක අනික් කට්ටිය තරම් මම අනාරක්ෂිත නැහැ කියලා ඊට ඊට පස්සේ ඒ මිනිස්සයා අනික් අයට උදව් කරන එක සාධාරණයි. ඒ නිසා යම් මට්ටමකට Taman Tamanගේ වැඩේ කරගන්නකම් මේ Tamanගේ වැඩ නොබලන එකනා වගකීම පැහැර අරින්නේ කියලා කියනවා. නමුත් යම් ප්‍රමාණයකට තමන්ගේ කටයුතු කරගත්තට පස්සේ අනුන්ට උදව් නොකරන එකන කරුණාවක් නැති කෙනෙක් කියලා කියනවා. ඒ නිසා යම් මට්ටමට යනකම් තමන් බලන්න ඕනේ තමන්ට තියෙන මේ සීමිත සම්පත් ටික අරගෙන කොහොම හරි මේ කායගත සතිය ඇති කරගෙන මේ ඉඳුරන් වැඩ කරන හැටි පොඩ්ඩක් බලාගත්තට පස්සේ නම් අපිට පුළුවන් ඒ දන්න කෙනාට පුළුවන් අනික් අයට පොඩ්ඩක් උපදෙස් දීලා කටයුතු කරන්න. ඒ නිසා අවස්ථාවාදියෙක් වෙන්නත් එපා. ආත්මార్థකාමී වෙන්නත් එපයි කිය. Tamange යම් මට්ටමකට භාවනාව කරලා යම් මට්ටමට මේ ඉන්ද්‍රන් සංගරය හදාගෙන යම් මට්ටමකට කය මේ බයලජ්‍ය දෙක ඇති කරගෙන සීලයක් ආවට පස්සේ නම් තමන්ගේ ආරස්සාව පිළිබඳ යම් විශ්වාසයක් ආවට පස්සේ නම් අනුන්ට උදව් කරත් කමන්නේ ඒක ඇත්තටම සම්පූර්ණ කරගත්ත පස්සේ කළ යුතුමයි. සම්පූර්ණ කරගත්තේ කිව්වේ නැත්තම් මානව දයාව නැහැ. එහෙම නැතුව එන්නේ ඔක්කොටම ඉස්සලා මේ තමන්ගේ වැඩේ පැත්තක තියදී අනුන් වැඩ කරන්න ගියා නම් එයා නිකන් අවස්ථාවාදියෙක් විතරයි වෙන්නේ. ওই දෙකම ගිය ගමන් මෝඩෙක් බාටපත් වෙනවා, පඬිතකමක් එන්නේ නිසා භාවනා කරන එක නා දැනගන්න ඕනේ අපි නිතරම රින්ගන්න තියෙන කැලේ අපි හැම තැනම තුවාල තියෙන්නේ වැඩි නටන්න ගියොත් වැඩියෙන් තුවාල වෙනවා. ඒ වගේම මේ සත්තු හය දෙනා උන් උන් අතරව සමගිය නැතුව තියේදී මේ ඔක්කොම ඒකකයක් වශයෙන් අරගෙන මේ මමය මේ මගේය මේක මගේ ආත්මය කිව්වොත් අර සත්තු කරන හැම තිරිසන් වැඩකටම තමන් වග වෙන්න වෙනවා. ඉතින් කවදාකවත් හිතේ සාන්තියක් නැහැ. ඒ නිසා කියන්න ඕනේ ඒ සත්තු වැඩ කරන්නේ උන්ගේ සහජාසයට. මේ පොදියට මම කිව්වට මේ පොදිය විචල්්‍ය සාධක 6කින් හැදිච්ච එකක්. ඒක ඒක හේතුකින් ආප එකක් නෙවෙයි. අන්නේ දැකීමම ඒ දර්ශනයම බුදුදහම කියන්නේ විභජ්‍ය ඥාණය කියලා. බෙදාවෙන් කොට දකින්න පුළුවන් නම් එයා කියන්න පුළුවන් මගේ හිත මගේ ඇහැ දමණය වෙලා නැහැ. ඉතින් ඒ ඇහෙන් ඒ වැඩේ වුණා. ඒක හැබැයි මම හිතාන ගිය එකක් නෙවෙයි. මම නෙවෙයි මගේ නෙවෙයි කියලා. හැබැයි යා දැනගන්න ඕනේ එහෙම නොවීමට අරසාව පිණිස Taman ക്ഷേම භූමිය හදාගත්තොත් කායගත සතිය හදාගත්තොත් එහෙම නැත්නම් නික්ලේශිතන හදාගත්තොත් විතරක් එයාට මේක ක්‍රියාවත් කරලා බලන්න පුළුවන්. මේ කායගත සතිය හදාගන්න නැතුව හදිසියකදී ඇවිල්ලා ඉබ්බහත් ඇතුළට ගියා වගේ Tamanගේ අරසාව හදාගන්න නැතුව අපි අරක මූල ධර්ම වශයෙන් විතර පොතේ පතේ ඉගෙන ගත්තට ලොකු සේවයක් වෙන්නේ. ඒක නිසා භාවනා කරන කෙනාට ඉබ්බ යන යන තර කට්ට ගෙනියනවා වගේ තමන්ගේ කායගත සති ගෙනියන්න පුළුවන්කම තමයි ਸਰවචනාංශ අපිට මේ කය අරමුණක් කරගන්න කියලා තියෙන්නේ. ඒතියෙදී මේ අරමුණු කරන්න නැත්නම් භාවනා කරන්න මූල මුලස්ථානයේ වශයෙන් කය ගන්න පුළුවන්කම තියෙද්දි ගත යුතු තිබියදී අපි ඒකෙන් කාමයේ කරනවා නම් අපි ඒකේ වෙන අයට කරදර කරන්න හදනවා නම් අපි ඒකෙන් අහිංසාව කරන්න හදනවා නම් ඒ කෙනාට මේ ලස්සන manussකයක් ඇති කරගන්න කොච්චර පිං කරලා තිබුණාද ඒක කයෙන් කරගන්න ක්‍රියාකාරකම් නැත්තම් කර්ම නිසා ආය කල්ප කෝටි කීයකට manussාත්ම භාවයක් හම්බෙයිද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා හැමදාම නැත්තල් නෑ. අවුරුද්දට එක සැරයයි. අනිත් නැත්තල්ලාපු දවසේ වැඩේ කරගන්න එකයි තියෙන්නේ. මේ අර කට්ටිය එහෙම කරනවා මේ කට්ටිය එහෙම කරනවා 199ක් වෙන්නේ ඉදරම් පිනවීම මට කරන්න බෑ කියලා කිව්වොත් ඒ හරහා එන සියලුම අකුසල කර්ම වලට ගෙවන්නේ. ඒක නිසා මුදුවට මතක තියාගන්න මේ ඉඳුරන් ඒ ඒ පැති වලට ඇදගෙන කැලේට යනකොට මේක පිටේ වනේ තියෙන මී මගේ අරස්සව Taman තියාගන්න. ඒ වගේම මේ 6 දිනකින් සමන්විත මේ විචල්්‍ය සාධක 6කින් සමන්විත දෙයට මේක මමේ කියා ගන්නකොට මගේ කියා ගන්නකොට මගේ ආත්මය කියා ගන්නකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න මේ 6 දින අපේ ওই පොරොන්දුවට වග වෙයිද අපි පොරොන්දුනාට ඔය එක්කෙනෙක්වත් අග වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම පිළිගන්න පිරිසක් අතර ඉන්න ගියොත් භාවනා කරලා දන්න කියන හරි ලේසි මේ පණිවිඩය සාකච්ඡා කරන්න. එහෙම නැති පිරිසක් එක්ක කතා කරන්න ගියොත් ඒක න අනිවාර්යම සමාජ විරෝධී නෝන්ජලෙක් වඩපත් වෙනවා. ඒ නිසා අද භාවනාවට පෙළඹෙන 99ක් පස්ස ගහනවා. ඒ මානසිකත්වයේ පෞරුෂත්වයේ දේ විඳ ගන්න බැරි කම නිසා. ඉතින් ඒක පුද්ගලයාගේ දෝෂෙ නෙමෙයි ධර්ම ගම්බීරත්වය කියලා මේකට කියන්නේ. ඒක නිසා අපි මේක නැවත නැවතත් කරන්න ඕනේ කරලා කරලා කරලා මේ දේශනාවේ මම මේ තේමා වශයෙන් ගෙන්නන්න හදන්නේ කොයි දේ කරන්නත් ඉස්සලා තමන්ගේ කයත් එක්ක මිත්‍ර වෙන්න. කය තමයි මේ අරමුණු වෙන්න තියෙන්නේ. ඒ නිසා මේ දේ කරන්න බැරි ඇයි අපි සදා කාලික තමන්ගේ කයට වෛර කරනවා. අපි කරන හැම වැඩකින්ම බලන්න තමන්ගේ කයට වෛර කිරීම තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. ඒක හොදනවා, පිහි දානවා, මවනවා කරන එක තියෙන විදිය හොද නැහැ. පිටේට පොඩ්ඩක් කුස වුණා නම්, පොඩ්ඩක් සුදු පාට වුණා නම්, පොඩ්ඩක් මෙහෙ කරගන්න පුළුවන් ඉල්ලන ගානක් දෙනවා. ඒකෙන් කියන්නේ මේ තියෙන ස්වරූපෙට කැමති නැහැ. මොකෙක්වත්ම කැමති නැහැ. එකෙක්වත්ම කැමති නැහැ. ඒ නිසා යම් මොහතක තමන්ගේ කය යතා යතාවා කායෝ පනිහිතෝ හෝති තත තතනම් පජානාති කියලා ඉතිය පවතින පවතින ආකාරයට අපි කයට මිත්‍ර වුණා නම් එතනම බුදුහාමුදුරු වෙනවා. ඒකට මේ ගොඩක් දුරදි කියන්න ඕනේ. නිසා තමන්ගේ කයට මෛත්‍රී කරගෙන තමන්ගේ කයට මිත්‍ර වෙච්ච දවසේ ලෝකෙම මිත්‍ර වෙනවා. ලෝකයක් අල්ලන්න යන්න ඕනේ. බලන්න අපි කරන වැඩවලදී අපි කයට කොච්චර වද දෙනවද කියලා. අපි කොච්චර නොගැලපෙන ඉරියව්වල ඉන්නවද කියලා. අන්න ඒක දැනගෙන පුළුවන් තරම් මේ කයට ඉඳුන් හිටුන් පහසු ටික දෙන්න මේ කුමාර සැප කුමරි සැප නෙවෙයි දීලා කයත් එක්ක ජීවත් වෙන්න බලන්න කවදා හෝ මේක යාළු වෙච්ච දවසේ ලෝකේ ජයගත්ත කියලා හිතා ගන්න පුළුවන් ඉතින් ඒ ප්‍රකාශයත් එක්කම දවසේ ධර්ම දේශනාව මම මෙතනින් නැතර කරන්න බලාපොරොත්තු වෙනවා මෙතුආකල් විවිධ ක්‍රමවලින් දැනුම ලබාගත්ත අත්දැකීම් ලබාගත්ත පිරිසට මේ ගොනු කර ගැනීමේදී මේ කාර්නාටික ඉදිරිපත් වීමේ ධෛර්ය ශක්තිය ඵලයේ පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවත් එක්කම දවසේ ධර්ම දේශනාව මෙතනින් අත කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා